අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ශීලමු දෙනා ඒ සඳහා tempත් වෙමු. ඊෂා නොනමාත් පිළිලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරමින් සතිವಾರයේ ආරම්භ කරන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා ප්‍රශ්න 21ක්. ඒ ප්‍රශ්න 21ම භාවනා අධ්‍යක්ීම් වලට සම්බන්ධ ප්‍රශ්න 21ක්. කාල වේලා මද නිසා සම්පූර්ණයෙන්ම තෝරන්න නම් බැරි වුණා. තරමක් ඒවා තීරුවා නිසා මම කියවන්නම් මේ ටික. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස ආධුනිකයෙකු වන මම සක්මන් භාවනාවේදී ප්‍රථමයෙන්ම වම දකුණ ලෙස සිහියේ තබා ගනිමින් පියවර මදක් වේගයෙන් තැබුවෙමි. සක්මන් මළුව දෙකරවල දක්වාම මෙලෙස සිහියෙන් ගමන් කළ හැක. ඉන්පසු එයම ක්‍රමයෙන් වේගය අඩු කරමින් කළෙමි. සක්මන් මළුව දෙකලවර දක්වාම එයද සිහියෙන් කළ හැකිය. එක් මොහොතක රැහැිනාදයෙන් සිත මදකට විසිරී ගියද නැවත ඒ ක්ෂණයෙන්ම පියවර මැනීම සිහිපත් කළෙමි. ඉන්පසු ඔසවනවා ගෙනියනවා තබනවා යයි මෙනෙහි කරමින් බොහෝ වේලා සක්මනේ යෙදුණෙමි. මෙහිදී මුලැමැද අග වශයෙන්ද සිහිය විහිදුවෙමි. ක්‍රමයෙන් ඇවිද යාම ඊ타ත්ම සෙමෙන් වූ අතර දැස් අඩවන් වීම සිදුවිය. මෙලෙස පියවර තැබීමේදී මම ඇවිදිමින් සිටින බවද සිහියට නැගුවෙමි. අනෙක් පස සක්මනේ යෙදෙන යෝගියා නිසා එක් මොහොතක සිත විසිරුණද එය සිහියටගෙන නැවත ඊතා ඉක්මනින් ඔසවනවා ගෙනියනවා තබනවා යන සක්මන් භාවනාවට පිවිසුණෙමි. විවේකයක් නොමැතිව එයට එයම බොහෝ වේලාවක් පුහුණු කළෙමි. උරහි ශ්‍රදීමේ වේදනාවක් ඇතිවිය. වේදනා වේදනායයි සිහියට නැගුවෙමි. එහෙත් එය ප්‍රබල වූ මතු වූ බැවින් මම අත්තබාගෙන සිටි ආකාරයේ වෙනස්කොට නැවත භාවනාවට යොමු වෙමි. නැවතත් බොහෝ වේලාවක් සිහියෙන් පීවර තැබීමට හැකිවිය. බෙල්ලේ වේදනාවක් මතුවිය. එයද වේදනාවක් යයි සිහියට නැගුවද එයත් ප්‍රබල වූ බැවින් බෙල්ල දෙපසට සහ ඉහළ පහළ යන ආකාරයට ව්‍යායාම කර නැවතත් භාවනාවට පිවිසෙමි. මාහට පර්යංකයට වඩා සක්මන් භාවනාවේදී සතිය පවත්වා ගැනීමට හැකි බව වැටහි. අනුකම්පාවෙන් ඉදිරි උපදේශයක් පතමි. මේකේ වේදනා අවස්ථා දෙකක් ගැන කතා කරලා තියෙනවා. බෙල්ලේ උරහිස් වගේ. ඉතින් වේදනාවල් බාධා වෙනවා. ටික වෙලාවක් යනකොට නමුත් මේ වේදනාවල් තියෙන නිසා මගේ හිත කයේ තියෙනවා කියනද සාධකයක් කරගත්තොත් වේදනාව තියෙන වෙලාවට කොහොමදත් හිතට අමාරුවෙන් පිටරන්න ඕන සතිය ඉබේම පිටරනවා අන්න ඒ විදිහට සාධකයක් කරගත්තොත් වේදනා කරදර බව හැබැයි පැංගිරි බව හැබැයි තිත්ත බව හැබැයි හැබැයි ඒකට සතිය තියෙනවා කියන මේ කාරණාව ඉස්මතු කරන්න පොරොන්දු වෙච්චි පුරුදු වෙච්ච යෝගාවචරයට වේදනාව කියන්නේ වෙස්සලා ගත්ත සිරි දෙවුදුවක් කියලා වෙනවා. අපි මේ වේදනාව වෙනකොට භාවනා කැඩෙනවයි කියලා කිව්වට වේදනාව තියෙන නිසා කයෙමයි හිත තියෙන්නේ. ඉතින් ඒක සක්මණට විතර සීමා වෙන එක නෙවෙයි පරියන්කෙත් එහෙමයි. අපිට මේ නුරුස්නා වේදනාව ආවට වේදනාව තියෙන වෙලාවේදී මේක සතියට නිමිත්තක් අරමුණක් කරගන්න දන්නවනම් වේදනාව පිළිබඳව විතර චෝදනා ස්වරූපෙන් කතා කරන එකක් නෑ වේදනාව ආපෙලාවේ බලයන් කිව්වත් හිත පිට යන්නේ නෑ අන්න ඒ ගුණය දැනගෙන වේදනාවට ලෑස්තිලා යන්න හැබැයි ඒක හතුරෙක් දිහා බලන විදිහට යන්න එපා තමන්ගේ පුතා ගෙට එන වෙලාව වගේ නෑදෑයෙක් ගෙට එන වෙලාව වගේ බලන්න පටන් අරගත්තොත් ওই වේදනාව ওই තරම්ම කළු පාට නෑ මං කියන්නේ ඒ දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ කියලා යයි. නමුත් වේදනාව පිළිබඳ ඔය ලියන පැංගිරි ගතිය නැති වෙයි. ඒ නිසා මේ වේදනාව කියලා කියන්නේ සතිය ප්‍රතිඵලයක් නැත්නම් සතිය වඩන්න තියෙන නිමිත්තක් කරගන්න ගිය දවසේ තමයි අපිට භාවනාව විනෝදාංශයක් වෙන්නේ. එතකම් මේක මහා කරදරයක්. වේදන හැම එකක්ම බාධාවක් වෙනවා. නමුත් සරුවචනාංශ අපිට උගන්ලා තියෙන්නේ මේ ඔය කියන දුක් වේදනාව කතා කරන්නේ මේ දුක්ඛ තමයි පළවෙනිම සත්‍යය. ඒ සත්‍ය පිළිගන්න අපි මේ වාඩි වෙලා ඉන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය වශයෙන් එන දුක් වේදනාවට සතියට අරමුණක් කරගත්ත කෙනා ලකුණු දෙකක් ලබනවා. මේක සතියට බාධාවක් කියපු එක නයි තීන් චරිචුරු ගානවා පැංගිරි විසි වෙනවා තීත්තයි චරිචුරු තමයි. ඒ නිසා කරුණා කරලා මේක සතියට සාධකයක් කරගන්න උත්සාහ කරන්න ඒකට සූදානම් මනසකින් යන්න කියලා කියයි. ඊළඟ ප්‍රශ්නය ගරුතර ගෞරවනීය සාමින් මහන්ස මම මෙන මෙම භාවනා ක්‍රමයට තරමක පළපුරුදු කෙනෙක්මි. අද දිනේදී මට සාර්ථක වූයේ පරයන්ක භාවනාවයි. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම භාවනාවට පිවිසියේ මම දැන් මෙතන යනුවෙන් ඉරියව්ව මෙනෙහි කිරීමෙනි. මම ආශ්වාසයේ සිදුවන අවස්ථාවේදී ආශ්වාසයේ ආශ්වාසයේ යනුවෙන් මෙනෙහි කළා. මට ආශ්වාසයේ ඇතුළු වූයේ වම් නාසයෙනි. එහි සිසිල් බව හොඳින්ම වැටහුණා. ප්‍රශ්වාසයේ උණුසුම් ගතියෙන් යුක්තව වම්නාසයෙන්ම පිටවන බව දැනුණා. ආශ්වාසයේ ප්‍රශ්වාසය ඇතැම් විටක ඊටාම සියුම්ම දැනුණා. ඊටාම කෙටි බවත් දැනුණා. වාර කිහිපයක්ම මේ දිහා බලා සිටින විට එකපාරටම දිග ප්‍රශ්වාසයක් පිට වුණා. ඉන්පසුව නැවතත් කෙටි වුණා. හුස්ම රැල්ල දෙස අවධානයෙන් බලා සිටින විට එය මුවාවට ප්‍රදේශයට පමණක් සීමා වූ බව දැනුණා. උඩුතල නලියන ගතියක් ඇතැම් විට දැනුණා. ආශ්වාස ප්‍රශ්වාසයේ වාර 20ක් පමණ නිරීක්ෂණය කිරීමෙන් පසු ශබ්ද, සිතුවිලි, වේදනා ආදිය නිසා සිත විසිරී ගිය බවක් දැනිනි. ඇතැම් අවස්ථාවලදී වාර 5ක් පමණ නිරීක්ෂණය කරන විට සිත වෙනාතකට ඇදී ගියා. මූල කර්මස්ථානයට බාධක ලෙස අරමුණු කිහිපයක්ම පැමිණියා. බාහිර අරමුණු වැඩියෙන්ම මතුවේ සිතුවිලි වලිනි. ඇතැම් විටක ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යෑම ඔස්සේ සිතුවිලි ආවා. ඒවා මෙනෙහි කළා. ආයාසයෙන්ම වාගේ දිගට හුස්ම ඇතුල්වන පිටවන බව දැනුණා. නැවත හෙමින් හෙමින් මූල කර්මස්ථානයට පැමිණියා. පෙරටත් වඩා හොඳට ආශ්වාස ප්‍රශ්වාස කෙරෙනු බව හැඟුණා. නාස්පුඩු දෙකෙන් ආශ්වාසයේ සිදුවන ආකාරය මෙනෙහි කළා. ටික වේලාවකින් නිදිමත ඇති වුණා. ඒ නාත්තා ගැනීමට කළ උත්සාහය අසාර්ථක වුණා. ශබ්දයක් නිසා ඇහැරීමෙන් පසුවයි නිදාගෙන සිටි බව දැනගත්තේ. නමුත් ආශාස ප්‍රසආසය නොකඩීම කිරීගෙන යන බවක් දැනුණා. බාහිර අරමුණු මෙනෙහි කිරීමෙන් පසු දැනගත්තේ ඒ සියල්ලම සිදු වුණාට පසුව මට දැනුණු බවක්ය. කාලයේ වෙනස් වීමත් සමග නැවත එම අරමුණේම අරමුණම ආවේ නැති බවයි. time and space කාලය යනු අවකාශය ගැන යම් අවබෝධයක් තරමකට හෝ ලබා ගැනීමට උපකාරී වූ බවක්ද වැටහුණි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී භව ලැබේවා. මේම පරියන්කේ හොඳයි කියලා සක්මන අමතක කරන්න එපා. සක්මනත් කරන්න සක්මන කරලා පරියන්කේට ආවට පස්සේ ওই වැඩපිළිවෙල අතරමැද නතර නොකරන වීර්යය ඇති වෙන්නේ පරියන්ක සක්මන් අවස්ථාවේදී. ඉතින් මේ දක්ලා තියෙන තොරතුරු හොඳයි. තවදුරටත් මේකේ ගලණයක්, තවදුරටත් මේකේ තේමාවක්, තවදුරටත් මේකේ ප්‍රගතියක් බලාපොරොත්තු වෙනවනම් මූල කර්මස්ථානට තව තව ප්‍රමුඛතාවය දෙන්න. දීපු ගමන් ওই විස්තර කරන අනිත් ඔක්කොම කළු පිරිමැද්දා වගේ පිරිසුදු වෙන්න පටන් ගන්නවා. මූල කර්මස්ථානයේ තව විස්තර බලනාසුලුව දක්නාසුලුව කටයුතු කරන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනිකයෙක් වෙමි. මම අද උදෑසන පැයක පමණ සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි වුනිමි. මාගේ මූල කර්මස්ථානයේ උයේ ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීමයි. එහිදී ආශ්වාස හා ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී ඇතැම් අවස්ථාවල ආශ්වාසය හා ප්‍රශ්වාසයේ එකම නාස්පුඩියෙන් ඇතුළු වන බව හා පිටවන බව දැනුනි. එලෙසින්ම ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රශ්වාසයේ උණුසුම් බවත් එය පිටවන විට මාගේ උඩුතලයේ මද උණුසුමක් දැනෙමින් පිට වෙන බවක් දැනුනි. ටික වේලාවකින් ආශ්වාස ආශ්වාසය හා ප්‍රශ්වාසය ඉතා කෙටි බවක් දැනෙමින් නොදැනුනි. ඉන්පසු සුදු පාට වලාකුලක ආකාරයට දිස්වෙමින් නොපෙනී ගියේය. තවත් විටක එය කහ පාට ලෙසද දිස්සිනි. පසුව කිසිම දෙයක් නොපෙනී මා තල්ලු වෙන බවක් දැනුනි. ගරු සාමින් වහන්සේ මෙය මට පහදා දෙන්න ඔබට අමා මහ නිවන් සුව පතමි. ඔයක ඇත්තට මොකද්ද පැහැදිලි කරගන්න ඕනේ කියන එක නෑ. වස්තු කීපයක් අවස්ථා කීපයක් ලියලා තිනවා. ඒ කොහොම වුණත් මොනම දෙයක්වත් පැහැදිලි කරගන්න කලබල වෙන්න එපා. රචනයේ මුල් කොටසේ ලියන්න උත්සාහ කළ තියෙන විදියට ඒ කොයි පැත්තකට මගේ හිත අදින්න ගියත් නැවත මූල කර්මස්ථානට ගේන්න පුළුවන් කතිය කාටවත් වළක්වන්න බෑ. නැවත මූල කර්මස්ථානට ඇවිල්ලා නැවත නැවතත් මූල කර්මස්ථානේ විස්තර හොයන ගතිය ආපු ගමන් පුදුම විදියට පාර පෙත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඊට ඒ තියෙන්නේ කරදර නැහැ කියන එක නෙමෙයි කරදර තියෙනවා. කොයි කරදරේ ආවත් නැවත මූල කර්මත්තාන ගණ්ඩ හිත පුළුවන් තරම් ඒක විස්තර බලන්න බලන්න බලන්න බලන්න මේ අතුරු අන්තර අතුරු මාර්ග අඩු වෙලා මූල කර්මත්තානෙම සරණ පින අතුරු මාර්ගන හොයන්න ගිය ගමන් මූල කර්මත්තන අමතක වෙලා මේක දිගේ කතන්දර ගොතන්න යනවා. ඇයි එහෙම වෙන්නේ මොකද එහෙම වෙන්නේ? අපිට මේ ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. ඇයි කියන ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක් කියලා හිතා ගන්න. සිද්ධ වෙන දේ බලන එක විතරයි අපට තියෙන්නේ. වෙන්න තියෙන දේක් තමයි වෙන්නේ. කිසිම දෙයකට කවුරුත් වෙන අර්ථකථන දෙන්න ඕන කමක් නැහැ. ඒ කොයි දේ වුණත් මූල කර්මත්තන යන්න පුළුවන් හැකියාව සහතික කිරීම උරගා බැලීම තමයි අපි මේ භාවනාදි කරන්නේ. ඒක තේරෙන්නේ මූල කර්මස්ථානයේ පිළිබඳ විස්තර ලියන ගතියෙන් අහගෙන ඉන්න කෙනාට තේරෙනවා. ඒකටම මුල් තැන දීලා භාවනාත් කරන්න ඕනේ. ඒකට මුල් තැන දීලා වார்த்தාවත් ලියන්න ඕනේ. ගෞරවනීය සාමින් වහන්ස මම නවක යෝගිනියක් මේ. ප්‍රථමයෙන් මම මේ වැඩසටහන හඳුන්වා දුන් කල්යාණ මිත්‍රයන්ට පින් අනුමෝදන් කරමි. ඔබ වහන්සේගේ කමඨහන් අනුව කෙලින් සිටගෙන සිටගත් ඉරියව්ව හොඳින් නිරීක්ෂණය කෙලෙමි. ඉන්පසු පියවර කීපයක් පමණක් වම් පාදයේ දකුණු පාදයේ සහ පාද පොළොවට ගැටීම වැලි තුලට නෙරා යාම දැනුනි. ඉන්පසු පාද නම් කිරීම නිතතින්ම අතහැරුණි. ඒ වෙනුවට පොළොවට බර වූ පාදයේ එසවෙන බවත්, ඒ ආයාසයෙන් තොරව ඉදිරියට යන බවත්, නැවත පොළොවට ගැටෙන බවත්, ඒ යම් සාපේක්ෂ බරකින් වැලි තුලට නෙරා යන බවත් දැනුනි. යම් කාලයකට පසුව පාද පොළොවට ගැටීම හා වැලි මත නිරා යෑම නොදැනුනි. කයේ සැහැල්ලු බවත් මෙන්ම හිතේ නිශ්චලතාවයක් හා සොම්නසක් දැනුනි. තවත් යෝගිනියක් සක්මන් කරමින් සිටි නමුත් ඔවුන් සිටි බවක්වත් නොදැනුනි. තරමක දිග කාලයක් සතිය පිහිටුවා තරුම තරමක දිගු කාලයක් සතිය පිහිටුවාගත හැකි විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට කමඨහන් සුද්ධ කර දෙනු නැනවි. මට මට කමඨහන් සුද්ධ කර දෙනු මැනවි. ඔව් මේකෙත් පරියන්කේ පිටබඳවත් වචන දෙයක් හරි වාක්‍ය දෙයක් හරි ලිව්වනම් හොඳයි. මේ ලියුමයි ඉසල් ලියුම් දෙකේම පේනවා. මූල කර්මස්ථානයේ හරියට පිරිසුදු කරලා කියන්න පුළුවන් එක්කනට පාරේ ටෝච් එකක් ඇල්ලුවා වගේ. ඒ නිසා එච්චරමයි වෙන මොකක්වත් මේ වැඩිපුර කියන දෙයක් නැහැ. පේන දේවල් වලින් වල්පල් ගැන කතා කරන්න පෑන් නාස්ති කරන්න එපා, කොළ නාස්ති කරන්න එපා, කාලී නාස්ති කරන්න එපා. මූල කර්මස්ථානයේ සම්බන්ධ කරගෙන විස්තර වැඩිපුර ලියන්න ලියන්න Tamandම විශ්වාසයේ එයි. ඒ කියන්නේ මූල කර්මස්ථානයේ සදාතනික වූ නিত্য සුඛ සුබ එකක් කියන එක නෙවෙයි. හම්බ වෙන වෙලාවේ මූල කර්මස්ථානයේ විස්තර බලනවත් ඒක විස්තර වාර්තාවට ඇසු කරන්න දන්නේ එක නයි කමටහන බොහොම ඉක්මනට සුද්ධ වෙනවා. ඉතින් මේකේ තව බලන්න තිබ්බා මේ පරියන්කේ පිළිබඳවත් විස්තර ටිකක් තිබුණා නම් අනිත් දවසේ ඒකත් තමගේ රචනට ඇතුල් කරන්න යන විදිය හරියි. ගෞරවනීය සාමීන් වහන්ස පරයන්ක භාවනාව වැඩුවෙමි ඊයේ දිනේ මාහට ආශ්වාස වාතයේ වම් නාස්කුහරය අග වැදීම දැනුනි ප්‍රශ්වාස වාතය අනෙක් නාස්කුහරයෙන් පිටවීමද හොඳින් දැනමින් පැවති පවති පසුව ටිකින් ටික ආශ්වාස වාතයේ ගැටීම නොදැනී ගියේය වාතය පිට වී යාම යන්තමින් දැනුනි අද උදෑසන භාවනාව ආරම්භ කිරීමේදී ආශ්වාසය හා ප්‍රශ්වාසයේ යන්තමින් දැනෙමින් තිබී නොදැනී ගියේය. එවිට මුහුණහා උර ඒ තැන් තැන්වල බර අඩුවීමක්සේ දැනිනි. ඉන්පසු උරයේ කොටස් අත්පවා නොදැනී ගියේය. නැවත තිබෙන තැන් සිටීමට ගත්තද නොදැනී සැහැල්ලු විය. පාදයේ වේදනාවක්ද පාද තිබෙන බවක්ද දැනුනි. මෙය සතිය මදිවීමක් කියා පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිවි. විස්තරම දීප සතියේ පැහැදිලි අටුවීමක්ද කියලා විස්තර කරන්න මේ නොදෙනියමද නැත්නම් දැනෙන එකද කියලා ප්‍රශ්නේ යොමුව නැහැ. මොකද්ද මේ අදහස් කරන්න කියන එකට එල්ල වෙලා නැහැ. කෙසේ නමුත් මේකේ සතිය අඩුවීමක් නෙමෙයි තියෙන්නේ. අපි සතියෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි හම්බ වෙලා තියෙන්නේ. ඒක සතියේ විශිෂ්ට කෘත්‍යයක්. කවදාකවත් සතිය අපිට ඕන දේ පෙන්වන්නේ නැහැ. ඒ වුණාට සත්‍ය කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ අමු අපුරලා වී හම්බ වෙයි කියලා. සතිය පෙන්ලා දෙනවා අමු අපුරොත් අමු තමයි හම්බ වෙන්නේ කියලා. ඒ නිසා මේක සතියට කරන කෙනහිල්ලක් මිස සතිය අඩුපාඩුවක් බව පේන්නේ නැහැ. ඒ නිසා එවැනි අභූත චෝදනා කරන්නේ නැතුව වැටහෙන දේවල් පුළුවන් තවත් තරම් සමීපව උත්සන්නව බලන්න බලලා මුල් කොටසේ සඳහන් කරලා තියෙන විදිහට වார்த்தාවට ඇතුළු කරන්නේ බලාපොරොත්තු වෙලා යන්න එපා සතිය මේ දේ පෙන්නයි කියලා. බලාපොරොත්තුලා ගියොත් අනිවාර්යෙන් බලාපොරොත්තු සූම් වෙනවා. පේන දේ පේන හැටියට වාර්තා කිරීම අතින් මුල් කොටස හොඳයි. නමුත් රචනයේ අවසාන වෙන්නේ අර වගේ ප්‍රශ්නික නිසයි මම මේ කතා කරන්නේ. ඒ නිසා පේන දේ අස්පනා අපිට පේන දේ ශක්ති ප්‍රමාණේ වාර්තාවට ඇතුල් කරන මිස ඇයි පේන්නේ හෝ ඇයි නොපේන්නේ කියලා හඳන්න එපා. එතකොට අර පෙන්න දේවල් වලට අනදර කරා වෙනවා. ගෞරව කරා වෙනවා. නිසා පේන දේ ඇත්ත වශයෙන්ම ප්‍රකෘති වශයෙන් පේන දෙයක් නම් ඒක හැම වෙලාවෙම රචනයට ආඩම්බරයක් වෙනවා. ප්‍රශ්නේ තමයි තේරෙන්නේ නැති අනිත් ටික නම් හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස දෙවෙනි දිනය වන අද දිනේත් මා ඉහළ මළුවේ සක්මන් භාවනාවේ නිරත වූ යෙමි. මුලින්ම වම දකුණ වශයෙන් මෙනෙහි කෙලෙමි. පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් මෙනෙහි කෙලෙමි. පියවර ගණනාවක් එසේ කෙලෙමි. පසුව මා ඇවිදින බව දැනගෙන ගමන් කෙලෙමි. එය අපහසුවකින් තොරව ගමන් කළ හැකිය. පතුල් දෙක වැලි මත ගැටේ. මා දැන් ගමන් කරමි. බොහෝ පියවර ගන්නක් එසේ සිදුවිය. සිත මේ අවස්ථාවේදී පිටයයි. එහෙත් ෂෙනෙන් එය මතක් වී සුපුරුදු නිදහසේ ගමන් කෙලෙමි. උඩුකය සැහැල්ලු යන බවක් දැනේ. තව තවත් ගමන් කිරීමේදී උඩුකයක් නොදැනේ. පාද දෙක ගමන් කරන බවක් පමණක් දැනේ. ඒ ලී පතුරු දෙකක් මෙනි. හිත නිසංසල බවක් දැනේ. මා සැහැල්ලුවෙන් උඩින් ගමන් කරන බවක් දැනේ. ඉන්පසු මා එහිම පරයන්ක භාවනාවට ඉඳගතිමි. මුලින්ම ඉඳගෙන සිටින අයුරු මෙනෙහි කෙලිමි. පසුව ආනාපානය මෙනෙහි කෙලිමි. ඊටමත් සියුම්ම ආනාපානය දැනුනි. ආශ්වාසයේ සිහින් සීතලකුත් ප්‍රශ්වාසයේ සිහින් උණුසුමක්ද දැනුනි. සුළු වේලාවකින් ආනාපානයේ නොදෙනී යන තරමටපත් විය. දැන් හුස්ම ගන්නවා දැනෙන්නේ නැත. කය සැහැල්ලු වී ඇත. කයක් නොමැති බවක්ද කයක් නොමැති බවක් මෙනි. මායින් පසු ආනාපානයට ගැති ආනාපානයට ගැති වූ නාසිකාග්‍රය දෙස බලා සිටියෙමි. ආනාපාන මායින් පසු ආනාපානය නැති වූ නාසිකාග්‍රය දෙස බලා සිටියෙමි. බොහෝ වේලාවක් බලා සිටියෙමි. කය නිසල්මන්්‍ය තව තවත් බලා සිටීමේදී නාසිකාග්‍රයේ විශාල වන බවක් දැක්කෙමි. තව තවත් විශාල වී නාසිකාග්‍රයේ ඇතුළත දැක ගන්නට හැකිතරම් විශාල විය. එය විවිධ දර්ශන එහි විවිධ දර්ශන පෙනී නොපෙනී ගියේය. විවිධ හැඩතල දර්ශනීය විය. එය කුමක්දයි මා දන්නේ නැත. මෙවැනි අවස්ථාවකදී තවත් භාවනා අධ්‍යක්ීම් දියුණු කරගන්නේ කෙසේදයි උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තමන් ඉදිරිපත් කරගත්ත රූප කර්මස්ථාන නැත්නම් ආනාපානේ රූපේ වශයෙන් ගෙවෙනකොට ඒ ගෙවිච්ච තන රූප නිමිත්ත පහළ වෙනවා. ඒක හරියට තුවාලේ සනිපෙච්චාම තුවාලේ කැලලක් එනවා වගේ. තුවාල තියෙන වගේ නෙවෙයි දැන් කැරලා තියෙද්දි අත ගන්න පුළුවන්. තාම බටියා ටිකක් රිදෙන ගතිය. ඒ වගේ රූපේ ගෙවුනට පස්සේ එන රූප නිමිත්ත තමයි උඟ දෙනෙක් මේ අම්මා දැක්කා තාත්තා දැක්කා සුවන්වැලිසෑය දැක්කා අනම්බණම් කියලා පටන් අරගන්නේ. එතකොට හරියට භාවනා කරන එක දැනගන්න ඕනේ. ඒ රූප නිමිති පේන වෙලාවට හිතට ඕන දෙයක් පෙන්වන්න. එතකොට මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනස පූර්වංගම කරගෙනයි මේ ධර්මය පහළ වෙන්නේ. මනසයි ශ්‍රේෂ්ඨ වෙන්නේ මනෝමයයි. අපි ඉන්න සාමාන්‍ය ලෝකෙන් දැන් අපි ඈත් වෙලා මනෝමය ලෝකේ ඉන ඒක හරියට භාගෙට නිින්ද ගිහිල්ලා අඩ හීන අඩ නිින්ද වගේ. මේක කවදා හරි මේකට වෙන්න ඇරලා ඇඟිලි ගහන නැතුව බලන්න හිටියොත් මේක සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියලා මොන විදිහකින්වත් වෙන් කරන්න බෑ. හිත පෙන්වන්නේ මේක යථාර්ථය කියලා තමයි. ඉතින් මවා ගත්ත දේ. නමුත් මේක තන්නේ කර මනෝමූල දෙයක්. ඉතින් මේක තමයි බීපුවම වෙන්නේ. මේක තමයි නිින්ද ගියමත් වෙන්නේ. කවදා හරි මෙයාට තේරුනොත් මේ හිතට ඕන දෙයක් මවලා පෙන්වන්න පුළුවන්. ඒක පිළිගන්න ගන්නත් පුළුවන්. මම මේ වැඩිච්ච දේනේ. ඉතින් මේ හීනේ මේ දකින්න හීනේ මනෝ විකාරේ තමයි සාමාන්‍ය ජීවිතේ චිත වෙන්නේ. ඕනම කෙනෙක් දිහා හතුරෙක් වශයෙන් බැලුවොත් හතුරෙක් තමයි. මිතුරෙක් වශයෙන් බැලුවොත් මිතුරෙක් තමයි. ඉතල මේක තීරුම් ගත්ත කෙනාට පේනවා මේ එදිනදා ජීවිතෙත් මේ ළමා තෙල්ලමක් කියන්නේ ඒ වගේ කරුණු කාරණා ඔළුවේ තියාන චිත්ත පීඩා ගන්න තරම් අපි මොඩ වුණාට රූප රූප නිමිත්තක් බවට ඉඩ දීලා අයින් වෙන වෙලාවේ මේකට සූදානම් වෙලා යනවා නම් අඩු ගන්න ධම්මපදේ පළවෙනි ගාථා දෙක තේරුම් අරගෙන මනෝපොබ්බංගම ධම්මා මනෝසිට්ඨා මනෝමයා කියලා තේරෙවි අපි හීනේ ජීවත් වෙන්නේ අපි හදාගත්ත ලෝකෙක. හැබැයි ලෝකෙත් ඉන්නේ අපි හදාගත්ත ලෝකෙක. බුදුසෙන ඉස්සලා දිය කරලා අරින්නේ අපේ හීන ලෝකෙ. ඊට පස්සේ පේනවා උඹලා හදාගෙන තියෙන ලෝකෙත් හීන ලෝකයක් තමයි. ඕකෙත් මරණයෙන් එහාට මොකක්වත් නැහැ. මරණයදී තමයි අවදි වෙන්නේ. නමුත් භවනා නොකරපේකනට මරණයදී අවදි වෙන්නේ නැහැ මැරෙනවා. භවනා කරපේකන මරණයදී අවදි වෙලා වෙන්න ඕන නටපු කෙලින් ඔක්කොම ඉවරයි. ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම් මුදල් තියෙනකන් තවත් එකක් තියෙනවා සල්ලි තියෙනකන් මේ ඔක්කොම කම් මෙලවින් යනකන් තමයි. හරියට ඔය මේ රූප නිමිත්ත උදේට අද්දකගත්ත කෙනාට පේනවා කුමන නැටුම් කෙලි කවට සිනාදා මරණකන් තමයි මේ දෙල්ලන් ඔක්කොම එතකම් බෙල්ල කුලල් කාගෙන ඊර්ෂ්‍යා කරගෙන රණ්ඩු සරුවල් කරාට මේක හීනයක් කියලා තේරෙන දවසේ අවදි වෙනවා. ඒත් භාවනා කරන එකනට විතරයි අනිත් එක්කන තව හීනෙකට අවදි වෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේදී මේ අපි රණ්ඩු සරුවල් කරන දේවල් මොන්න තරම් විකාරයක්ද කියලා තේරෙන්න මැරෙනකන් ඉන්න එපා. කල්ලාතු කරගන්න. ඒ නිසා මේ රූප නිමිත්තට සූදානම් වෙලා යන්න. එතකොට තමන් ඒක දාසභාවයෙන් වාල්භාවයෙන් වැඩ ගන්න පුළුවන්. සූදානම් වෙලා ගියේ නැත්නම් ඒක නායකයෙක් වගේ ශ්‍රේවක ස්වාමියෙක් වගේ අපිව පෙළනවා. භාවනා කරන කෙනා මේකට සූදානම් වෙලා යන එක තමයි කමඨහන සුද්ධ කරනවා කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනාවට ආදුනිකයෙක් නොෙමි. දෙවසරකට වැඩි කාලයක් ක්‍රමවත්ව භාවනාවේදී ඇතත් වැඩි වශයෙන් කාලය ගත කළේත් පුහුණු කළේත් කැමැත්ත දැක්වුවේත් පරයන්ක භාවනාවටය. එසේ වුවද පරයන්කේ සාර්ථකත්වයට පූර්වක්‍ෘත්‍යයක් හැටියට සක්මන හේතු බව අවබෝධ වන්නට පටන්ගෙන ඇති බැවින් ඊයේ තදත් දැඩි උනන්දුවකින් සක්මනෙහි යෙදුණෙමි. අද උදෑසන විහාර මළුවේ සක්මනේ යෙදී සිටියේදී දෙපතුලෙහි ගැටෙන වැලිකට මනාව දැනෙන්නට විය. ක්‍රමයෙන් දෙපතුලෙහි සම මස්වල නොව කෙලින්ම විලුඹේ ඇටේ පායැඟිලි ඇටවලත් ස්පර්ශ වන්නාක් මෙන් දැනෙන්නට විය. සමින් මසින් තොරව සැහැල්ලුවෙන් දෙපා ඉදිරියට ඇදෙන්නාසේ දැනුනි. වෙනදාට වඩා දීර්ඝ වේලාවක් සක්මනෙහි යෙදී විහාර මළුවේම පර්යංකය සඳහා වාඩි වුනිමි. හිඳින ඉරියව්ව දෙසා බලා සිටියේදී ආශාස ප්‍රසයාසයට සිත ඉක්මනින් යොමු විය. ටික වේලාවකින් හුස්ම ඉහළ පහළ යාමක් හෝ වෙනස් සිතවිල්ලක් හෝ නැමැතිව මා සිටිනා තැන පිළිබඳව පවා නොවැටහෙන තත්ත්වයක් ඇති විය. සංසුන්ව දෙයස් සැර බැලුවෙමි. මා නින්දක නොසිටි බව නම් හොඳටම විශ්වාසය. කෙසේ හෝ සක්මන ගැන පෙර නොතිබූ කැමැත්තක් හා විශ්වාසයක් දැන් මා තුල පවතී. මේ භාවනාවේදී ඇතිවිය හැකි නිවැරදි තත්ත්වයක් දයන්න පැහැදිලි කර දෙන දෙස ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය සක්මණේදී සතිය වැඩෙනවා තේරෙනවනම් ඒ වැඩෙන එක පරියන්කී සක්මණ වැඩිවීමට හේතු භූත වෙනවනම් ඉතින් භාවනාව හරි. මේක කරදරයක්, බරක්, වෙහෙසක්, සක්මන් කරන ශා පරියන්කයත් දුර්වල වෙලා යනවනම් වැරදි. ඒ නිසා මේක මනී තියෙන කෝදුව තමයි සතිය. ඉතින් ඒකට Taman අවදීන් කටයුතු කරනවනම් තව කෙනකින් අහන්න ඕන කමක් නැහැ වැඩෙනවද කැඩෙනවද කියලා. සතිය වැඩි වීමට උදව් වෙන හැම දෙයක්ම අපි මේකෙදී අනුග්‍රහ සාධක කරනු සප්පාය කරන විදිහට සලකනවා. ඒ නිසා අනිත් දවසේ භාවනා කරනකොට ඒකටත් අවදියෙන් භාවනා කරන්න. එතකොට Tamanට මෙතනදීම වැටෙනවා. තෙරුවන් සරණයි අතිගෞරවනීය සාමීන් වහන්සේ මම සක්මන මම කලක සිට භාවනා කරන අයෙක්මි. අද දින මගේ අත්දැකීමක් ඉදිරිපත් කරමි. උදේ 8ට විතර විහාරමළුවේ සක්මන් භාවනාව සිටගෙන ඉන්නා ඉරියව්ව මෙනෙහි කර යටි කයට සිත යොදවා ආරම්භයේදී ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින් පියවර කීපයක් ගොස් දැන් මම මෙතන ඇවිදිනවා යන අරමුණෙන් දිගටම සක්මන් කෙලෙමි. පාද එසවෙන විට සැහැල්ලු බවත් ඉදිරියට තල්ලු වී බිම තබන විට වැලිවලට තෙරපි එහි රළු බවක් දැනිනි. වම් පාදයේ බිම තබන විට පොළවේ ගැටෙන ආකාරයද දකුණු පාදයේ ගැටෙන ආකාරයෙන් වෙනස් බව දැනගනිමි. සක්මනේ එක් කෙළවරකදී වැලිවල සිහිල් ගතියකුත් තෙත්ී තිබුණ නිසා අනික් කෙළවරට යන විට ක්‍රමෙන් සීතල ගතිය අඩුවන බවත් වැටහිනි. රැහැයන්ගේ හඬ නිරතුරුවම ඇසුණත් සතියට බාධාවක් නොවුනි. වරින් මර විවිධ කුරුල්ලන්ගේ නාදයන්ද අහස්‍යානාවක් ගමන් කරන හඬක්ද ශබ්ද විකාශනයකින් පිටවන ගීතරාවයක්ද මාර්ගයේ ගමන් කරන වාහනවල ශබ්දද වඳුරන්ගේ කෑගැසීම්ද විටින් විට ඇසුනද ඒ කිසිවකින් සතියට බාධාාවක් නොවිය විනාඩි 40ක් පමණ ගත වූ පසු වම් පාදය හොඳින් දන හිසෙන් නැමී ඉදිරියට යන ආකාරයත් දකුණු පාදය නොනැමී ඉදිරියට තල්ලු යන බවත් නිරීක්ෂණය කළෙමි. පැයක කාලයක් මෙසේ සක්මන් කෙලෙමි. පරයන්කය ඉහත සක්මනින් පසුව බංකුවේ වාඩි වී ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳින් මෙනෙහි කොට පරයන්ක භාවනාව ආරම්භ කෙලෙමි. මූල කර්මස්ථානයේ ආනාපානයයි. ආස්වාස ප්‍රස්වාසය ඊතා ඉක්මනින් එනම් හුස්ම රැලි දෙක තුනකින් පමණ සියුම් මේ නොදැනී ගියේය. වටා පිටාවේ නොයෙකුත් ශබ්ද ඇසුනද සතියට බාධාාවක් නොවිනි. බාහිර සිතුවිලි ඊතා අඩුවේ. එන සිතුවිලි මගේ නොවේ යයි මෙනෙහි කොට ප්‍රතික්‍රියා නොකර සිටියෙමි. විනාඩි 45ක් පමණ ගත වූ විට යටිපතුලේ බිමට ස්පර්ශ වී තදවීමෙන් සුළු වේදනාවක් දැනෙන්නට පටන් ගත්තේය. ඒ ගැන අවධානය යොමු වූ විට ටික වේලාවකින් ඒ තීව්‍ර විය. නොදැනීම පාදයේ යාන්තම් ඉහළට තල්ලු වී ඒ වේදනාව නැති විය. මෙසේ පැයක පමණ කාලයක් පරයන්කේ රැඳී සිට ඉන් මිදුනේමි. ගරුතර ස්වාමින් වහන්ස මගේ භාවනා කටයුත්තේ දොසක් වෙතොත් එය නිවැරදි කරගෙන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් නිවන් අවබෝධයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ කෙටියෙන් සඳහා වෙලා තියෙන ආනාපාන වැටහිලා නොදැනී ගියයි කියලා. අන්න ඒ දැනී සිට දැනිනා තැන සිට නොදන්නා තැන දක්වා යන ගමන ගුරුසු තැන සිට සියුම් දක්වා වෙන ගමන අනිත් දවසේ ලෑස්තිලා ගිහිල්ලා හොඳට විස්තර සහිතව බලා ගන්න. ඒ නිසා ඉර බහිනවා බලා ඉන්නා වගේ, හඳ බහිනවා බලා ඉන්නා වගේ හොඳට සැලසුම් කරලා බලන්න පුළුවන්. එතකොට Tamanට තේරෙන්න පටන් අරගන්නේ මේ අරමුණ විපරිණාම වෙනවා කියන්නේ මේ හොඳට පිනිච්ච අරමුණ නුපෙනියා. හොඳට ගොරෝසුරු තුන එක සිවුම් වෙනවා. සිවුම්ගේ නොදැනියා. එකක් අල්ලගෙන මෙහෙම බැලුවොත් ඒ අරමුණේ හිත පැවැත්ීමේ ප්‍රයත්නයේ හම්බෙන තෑග්ග තමයි අරමුණ විපරිණාම වෙන හැටි. හදිනවා පෙරලීපටපත් වෙන හැටි. වෙනස් වීමකටපත් වෙන හැටි. ඉතින් එහෙම වෙනස් වීමක් තියා බලපගෙනාට මේ අරමුණ ස්ථිරණ වෙන් කරගත්තට පස්සේ ඒක බලහින් වෙනස් වෙනස් වෙනවයි කියලා. නොබෝ කලකින් ඕනෑම අරමුණක් බලුවොත් ඒකට ඕන දේ වෙනවා. ගෙවෙනවා, ක්ෂය වෙනවා, නිරුද්ධ වෙනවා කියන කාරණා වෙනවා. දැන් ඒකට යන්තම් ප්‍රවිෂ්ටේ aran තියෙනවා. මේක තීව්‍ර කර ගැනීම සඳහා මේ වෙච්ච දේ අනිත් දවසෙත් වුණොත් ඒකට ලෑස්තිලා යන මනසකින් ගියොත් මේක ක්‍රමිකව සිදුවෙන වැඩක් බව තේරුම් ගන්න අතර හැම ජවනිකාවක්ම හොඳට නිරීක්ෂණය කරනකොට සතිය බොහෝම තියුණු භාවයකටපත් වෙනවා. ඒ වගේම බැලුවොත් ඕනෑම අරමුණක් පෙනී නොපෙනී යෑම, පෙනීලා නොපෙනීලා යන තත්ත්වයටපත් වෙන එක ඕ බලන බලන ඕනෙලාගේ සාතික කරගන්න පුළුවන් වෙන එක තමයි යෝගාවචරයට හම්බෙන ලාභේ. ගෞරවනීය සාමින් වහන්ස මා පාඩයන්ක භාවනාවේ ආශ්වාස ප්‍රශ්වාස වාර 20ක් 30ක් පමණ නිරීක්ෂණය කරමින් සිටින විට ශරීරයේ පුරා විදුලි ධාරාවක් යන්නක් මෙන් සංවේදනා මතුවිය. මා එතන් සිට කලේ ශාරීරියේ ඇති වී නැති වී යන සංවේදනා නිරීක්ෂණය කිරීමයි. මෙසේ විනාඩි 10ක් 15ක් පමණ සිටින විට මහට ඊතා ප්‍රීතියක් සහ ශරීරයේ සැහැල්ලු බවක් දැනුනි. මෙසේ ශරීරයේ ශරීර සුවයෙන් මා තව විනාඩි 10ක් 15ක් පමණ සිටියෙමි. ඊට පසු මාහට නැවතත් මූල කර්මස්ථානයේ වූ ආනාපාන සති භාවනාවට සිත යොමු කළ හැකි විය. ශරීර සංවේදනා දැනීම මාගේ මූල කර්මස්ථානයට බාධාවක් නොවිය. ඔබ වහන්සේගේ අදහස් විමසමි. තෙරුවන් සරණයි. මොකක් හරි එක කය ඇතුලේ නම් වර්තමානයේ ප්‍රകൃතිව එන එකක් නම් ඒ හැමදේටම ඉඳ තියන්නේ ඒක හරියට මොහොදු වෙරළට ගිහිල්ලා රැල්ලත් බලනවා සිටිජියත් බලනවා වගේ. ඒ ශරීර සංවේදනා සිටිජේ වගේ කොයි වෙලාවෙ පටන් පටන් ගන්නම කමාරක් නැහැ ඒකේ. ඕනම වෙලාවක තියෙනවා. රැළ නගින එක ආස්වාද ප්‍රසවාසය වගේ. ඉතින් මේ දෙකෙන් ළමයි ගොඩක් කැමති ආස්වාද ප්‍රසවාසය බලන්න තරංගේ බලන්න. ගැඹුර තියෙන්නේ සිටිජේ. ඉතින් බලනකොට පේනවා වෙරළට ගියාම දෙකම බලන්නත් පුළුවන්. ඕනනම් ආස්වාස් ප්‍රසවාසයේ කියන තරංගය විතරක් බලන්න පුළුවන්. නමුත් මේ දෙකම බලලා එකකට අනිත් එක වෙන් වෙන්න බෑ. දෙක එකටමයි තියෙන්නේ. දෙකම දැකගත්තොත් යෝගාවචරය රැල්ලෙන් පටන් ගත්තත් එකයි, සිතිජෙන් පටන් ගත්තත් එකයි, යන්න පටන් අරගත්තොත් එයාට සක්මනේදිත් මේ දේ කරගන්න පුළුවන් වෙනවා. හිටගෙන ඉන්නකොටත් මේ දේ කරගන්න පුළුවන්. නිදාගත්තට පස්සෙත් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා පරියන්කේදී මේ පෙන්නන දේත් පේන දේ දෙකම බලා ගැනීම සඳහා විවෘත මනසකින් අනිත් දවසේ යන්න එතකොට ප්‍රශ්නයක් කෙන එකක් නැහැ. ගරුතර ස්වාමීන් වහන්ස පරයන්කේදීත් වෙනයි වෙනත් ඉරියව්වල කය සිතට යොදා ඉරියව්වට අනුව බරදී කිහිප වරක් ශරීරය ස්කෑන් කොට තැම්පත් බවක් ලබා ගතිමි. හුස්ම ප්‍රකට වේ. නම් මෙය බලමි. නැත්නම් ක්‍රමෙන් කය ප්‍රකට බව අඩුවී හිස් තැනකට යමි. මෙය නැවත නැවත සිදුවෙන්න ඉඩ දෙමි. මින් බොහෝ වෙනස්කම් මට සිදු වී ඇති බව දැක ඇත. ලෙහෙසියෙන් හිස්තැනට නොයන පර්යංකවලදී කයේ කම්පන චංචල බලමි. රුධිර ගමනය ඊතා සියුම් තැම්පවා දැනේ. සමහර තැන්වල බුබුලු බිඳිමින් යමක් සිදුවන දැනීම ඇත. බොහෝ රිදුම් ස්පන්දනාකාරව දැනේ. සමහර විට ඒවා හෘද ස්පන්දන රිද්මයට සමානය. සමහර විට අසමානය. නිදහසේ සිටින විට ඉබේම කය ප්‍රකට වේ. හිස තුල සියුම් ගිගුරුම් හෝ ගුමු ගුමු නද දෙමින් හෝ දෙමින් කන් අගුළු වැටි කය කර්මාන්ත ශාලාවක් සේ දැනේ. මාස කිහිපයක් සිට මම හෘදරේකයකින් පිළිමි. හෘදයේ වේදනාවන් විටින් විට ඇතිවියේ. මෙය වම්මත ප්‍රදේශයටද පැතිරේ. වෛද්‍ය උපදෙස් අනුව දවස ගත කරමි. නමුත් දැන් කය බලන විට මේ වේදනාවන් ප්‍රකට නිසා ඒවා බලමි. ඒවා වෙනස් යන හැටි බලමි. නමුත් මෙය ආතතියක් ඇති කරන බව දකිමි. මේ යාමට මම සූදානම් යයි සිටුවද තව ටිකක් මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන් නම් මීට වඩා භාවනාව හරහා අධ්‍යාත්මිකව අධ්‍යාත්මික විය හැකි බව කල්පනා කරන නිසා සංසුම් බව නැති වී සමහර විට ඒ සුළු කාලයක් පවතින පැනික් ඇටැක් එකක් බවට පත්වේ. මේ පැනික් සිටුේෂන් එකට හේතුව වෙන කිසිවක් නොව මට මේ අත්භවයේදී මීට එහා යන්න බැරි වේයයි එන පසුතැවීමය. මෙයින් ඒ වෙලාවට මිදීම සඳහා මම ඉරියව්වට සිත යොදා ගනිමි. එය ඒ වෙලාවට හරියයි. නමුත් මේ தත්ත්වය විටින් විට ඇතිවේ. පවුලේ වැඩ රැකියාව ආදියේ නියලී සිටින විටද මේ වේදනාව දැනේ. නමුත් එවිට වෙන වැඩවලදී සිටින නිසා පැනික් ඇටැක් තත්ත්වයක්ම ඇති නොවේ. භාවනාවේදී වැඩි වැඩියෙන් සිදුවේ. නිදහසේ සිටින විට වේදනාව ආවිතද මේ ආකාරයේ සිටවිලි එයි. මම මරණයට බය නැතුවයි සිටුවත් මම මට දරුවන් දාලා යෑම ගැනවත් වෙන කිසිම දෙයක් ගැනවත් මෙලස පසුතැවෙන්නේ පසුත වෙන්නේ නැත. මම ලෑස්ති වෙලා ඉන්නේ කොයි වෙලේ හරි heart attack එක සිද්ධ වූ විට එම ක්‍රියාදාමයට ඉඩදී පැත්තකට වී වාඩි වී සතියෙන් සිදුවන දේ බැලීමයි. නමුත් විටින් විට මේ බය එයි. මට මේ දැනෙන පසුතැවීම සාමාන්‍ය දෙයක්ද? ඉන් මිදෙන්නේ කෙසේද? මම වයස 50ට අඩුයි. මට වයස 50ට අඩුයි. භාවනාව ඉදිරියට කරගෙන යන්නේ කෙසේද? ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙන්නේ නම් ඊට වටිනේය. ඔබ වහන්සේට මෙම අත්භවයේදීම නිවන් සැප ලැබේවා. මටත් තියෙන පොඩි heart attack එකක් වගේ. මාත් ඒකම තමයි බලන් ඉන්නේ. කොයි වෙලාවෙ හරි ඉතින් කොහෙන් හරි කඩලා යන්න බෑ. ඒක දිහා බලනකොට බෑ කොන් දෙකක් උන් බඩ එකක් උන් එන්නේ මොනවා හරි එක කැක්කමක් ආවොත් ඒකේ විස්මිත ශක්තියක් තියෙනවා අනික කැක්කුන් එන්නේ. ඒ නිසා මොකෙක් හරි දන්න එකෙක් තියාගෙන ඉන්න එක ලාභයි. ඌ දන්නවනේ ඌත් එක්කේ මැරෙන්නෙත් නැහැ. එකකින් එක මේක නැත්තම් වෙන එක. පොල් පිට වාගෙන වගේ වැඩේ උතන් තියෙන්නේ. දත එකක් කොහොම තියෙනවද බඩ එකක් කොහොමද? බඩ එකක් කොහොමද දත එකක් තියෙනවා heart attack නැහැ. මොකක් හරි එකෙක් එනවා ඌ හොඳයි කියපු දවසේ අනේ උඹ ඉන්න නිසා කිසි වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා. මගේ හෘදේ වස්තුවේ මේ මං අත පැත්තේ රිදෙන එනකොට මම දකුණු පැත්ත බලනවා. ජොල්ලියේ hina වෙනවා යා. දකුණු පැත්ත hina වෙනවා වම් පැත්ත වේදනාව වෙනකොට. එදසකෝම් බලවල ඉඳදී දකුණු පැත්තේ වේදනාවක් අම්මට උඩු වම් පැත්තේ hina වෙනවා. ඕනේ අමාරුවක් එනකොට ශරීරය අනික් පැතිකටවල දිහා බලන කිසිම අමාරුවක් ඔක්කොම නිවන් දැකලා තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි අර වේදනාව තියෙන පැත්තෙන් බලලා ඕක ගැනමයි කතන්දර කතා කරන්නේ. කවදා හරි පුළුවන් නම් මේ heart attack එක heart එකේ panic එනකොට අනිත් පැත්ත බලන්න. වම් පැත්ත බලන්න. තවත් හෘද වස්තු තියෙනවද දන්නේ නැහැ මම දන්නාගේ එකයි තියෙන්නේ අනිත් තැන් බලන්න මොනම ගතියක්වත් නැහැ ඒක හරි පුදුම සෙල්ලමක් තියෙන මේ දොස්තරල තමයි බය කරන්නේ ඒ අත දිගේ වේදනාව ගියොත් තමයි බෙල්ල දිගේ වේදනාව ගියොත් තමයි කියලා මට ওই හැම එකම ඇවිල්ලා තියෙනවා හැම පැත්තම ඇවිල්ලා තියෙනවා ගණන් ගත්තේ නැත්නම් heart attack එක ඔප්පු ගණන් ගන්නෙත් නැහැ ඒක නිසා වේදනාවක් තියෙන එකක් ලෑස්ති කරගන්න හැරමිටිය වගේ කොයි වෙලාවෙත් තියෙන්න ආරින්න ඒක එනකොට බලන්න අනික් කෑලි. එකකවත් වේදනාවක් නැහැ. ඒක නිසා කියනවා මේ දති මොකා වෙසෙන්නියා දතපනුවා වෙසෙන්නියා ඒකගේ අනුහසෙන්නියා දතේ රෝග නැතෙන්නියා කියලා. ඔය ඉන්න යකාගෙන්මයි නිවන් දකින්න ඕන. ඕක නැත්තම් ඔය ටෙඩි වෙන යකෙක් කෙනා. ඇහි මොක අවේසෙන්නියා ඇසපණු අවේසෙන්නියා ඒකගේ අනු හතින්නියා ඇසේ රෝග නැසෙන්නියා බඩේ මොක අවේසෙන්නියා බඩපණු අවේසෙන්නියා කියලා ඔය එන එක පොඩ්ඩක් වඩා ගන්න පොඩ්ඩක් ඇවිල්ලා ඉන්න කියන්නේ ඔය heart attack එන්න අපි දෙන්න එකතුලා green tea එකක් බොමු කියලා මොන වේදනාවක්වත් එන්නේ නැහැ මේකට බය වෙච්චි ගමන් ඔය ශරීර පුරාවට තියෙන කිසිම සැපක් විඳ ගන්න බෑ මේකත් එක මැරෙන්න. ඒ නිසා එන වේදනාව මොකා හරි අපිට ගෙට වැඩියේ සිරිදේදුවක් කරගෙන ඒ වේදනාව එනකොට අනෙක් වේදනාවක් නැති බව. දරුව මැරුණාට ප්‍රශ්නයක් නැහැ. ඔය heart attack හරින්න එව්ව ප්‍රශ්නයක් නැහැ. heart attack එක විතර ප්‍රශ්න තියෙන්නේ. වස්තු ප්‍රශ්නයක් නැහැ, දරුව ප්‍රශ්නයක් නැහැ. ඕනම් මැරෙන්න ඉන්නේ. ඒක බලන්න අනිතව නිකම්ම අබිනිෂ්ක්‍මණය වෙලා නැති. දැන් මේ heart attack එක යාලු කරගත්තොත් ඔක්කොම ඉවරයි. එච්චරයි කරන්න තියෙන්නේ. Taman වෙත පැමිණෙන මේ සුභාශිංසනේ බාර ගන්න. එයා එන්නේ අනිකුත් සියලුම දුක් නැති කරගෙන. බය වෙන්න එපා. ඒ heart attack එක එනවයි කියන්නේ අනික attack මොකුත් නැහැ. මෙයා නැතිහනීප කරපු ගමන් ඉස්පිරිතාලෙන් එළියට එන්න ඉස්සලා තව අමාරුවක් එනවා. ඊට පස්සේ ඒක මැරෙන්න හදනවා. අනේ ජීවුණු heart attack එක හොඳයි මේක ඊට වැඩිය අමාරුයි කියනවා. ඒ නිසා හොඳයි දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා. Tamande එන attack එක මොකා හරි ඉදිරියට ගත්ත දවසේ ඒකට තමයි විශේෂඥෙක් වෙනවා. ඒකේ මාර්ගයෙන් අනික් රෝග සියල්ලම නැති වෙනවා. ඒ නිසා මේ රෝග ඒකට නමෙන් තමයි රෝග හටගන තියෙන්නේ. නමක් දුන්නේ නැත්නම් රෝගයක් නැහැ. මානසික රෝග තිබුණ නැහැ. දැන් මානසික රෝග වලට නම් තියෙනවා දොස්තරලා ඉන්න නිසා මානසික රෝග තියෙනවා. රෝගෙට නමක් දුන්නේ නැත්නම් රෝගයක් නැහැ. බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා ඉස්සල්ලාම තිබුණේ කුප්පි පාසා දෙක විතරයි. බඩගිනි මූත්‍රා රෝග විතරයි තිබුණේ. බඩගිනි පිපාසාවයි. දැන් ලෝකයක් රෝග. ඉතින් ඒක නිසා ඒ ලයිස්තු බලනකොට ඉතින් ඒ රෝගෙට නෝ අපි හැඩ ගන්නවා. ඒ නිසා ඔය එකම දෙයකටවත් අපි ඉස්සර කරන්නත් බෑ, පස්සර කරන්නත් බෑ. නමුත් වේදනාව ආවට පස්සේ බලන්න වේදනාව විඳින් නැති කොටස්. නිකර්මට බලන්න වම තියලා බර අල්ලනකොට දකුණ පායට මොකද වෙන්නේ කියලා. අමාරුයි මම දන්නවා. ඒකට ඔය තියෙන සරලකම නැති වෙයි. ඒ වගේම මොනවා හරි දෙයකින් අපිට උණුසුම වැඩි වෙනකොට තෙත ගතියට මොකද වෙන්නේ කියලා. බර හැල්ලු ගති මොකක් ප්‍රශ්න නැහැ. උණුසුම වැඩිච්චාම ඒක විතරයි. ඒ නිසා මතුවෙච්ච එකන යාලු කරගන්න දන්නවනම් මතුවෙන මතුවෙන වෙලාවේ ඒ හැම කෙනෙක්ම ගෙටි ගෙදෙට්ට ආපු සිටිදේ උදුවක් බාටපත් වෙනවා. ඒ නිසා Tamanට පැමිණෙන මේ ලෙඩේට ප්‍රේමකරනද වෛර කරන්න එපා. වෛර කරන්න ගිය ගමන් විශාල පිටසක් අපිව ගසා ගන්න බලාපොරොත්තු වෙනවා. විශාල පිටසක් නම කියන්නවත් එපා, කේන්ද්‍රී ගන්නවත් එපා. සතුටින් මැරෙන්න. එන රෙඩියට එන්න ඇල්ල මැරෙන්න මොන ලෙඩේ බේතටත් වැඩිය ලෙඩෙන් මැරෙන එක හොඳයි. ඒ නිසා heart attack වගේ දේවල් ඔළුවට දාපු දේවල්. ඒ නිසා එන ලෙඩේට මූණ දීලා ඒ ඒ ලෙඩේ වෙනකොට මතක තියාගන්න මේ මේ රෝගයේ තියෙන මේ පැනික් ඇටැක් එක නිසා වෙන මොනම දෙයකටත් හිත යන්න දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සතිය පිටවන. ඒකට ප්‍රමෝද වෙච්ච දවසේ පරාද. ඒක නිසා කරුණා කරලා මේ heart attack එක ආවේ ලুকু පිනකට කියලා හිතාගෙන සියලු දේම තමන් අයින් කරලා තියෙනවා මේකයි ප්‍රශ්නේ මේක තියෙන නිසා අනික් තැන් වලට ලෙඩ නැහැ මෙතනයි තියෙන්නේ ඕකට ප්‍රේම කරපු දවසේ හිතන්න ප්‍රමෝද වෙච්ච දවසේ හිතන්න ප්‍රීති වෙච්ච දවසේ හිතන්න සති සම්පජඤ්ඤය පිටුපු දවසේ හිතන්න පස්සද්ධිය ඇති වෙච්ච දවසේ හිතන්න සුඛය ඇති වෙච්ච දවසේ හිතන්න එතකොට අපි කල්යාණ මිත්‍ර කුටසේ සලකයි මේ පැමිණෙල් ලෙඩ රෝග එම අත්අකුරින්ම ලියවුණු තව එකක් තියෙනවා මම හිතන්නේ මේකයි කලින් කියවන්න තිබුණේ. සමා වෙන්න ඒකට අතිගෞරවනීය සාමින් වහන්ස මම දැන් මෙතන කියා පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන කියා පසුව හුස්ම තුනී වී හිස්තැනට යමි. ඉන් මිදී නැවත යථා තත්ත්වයට පත්වන ආකාර දෙකකි. එක හදිසි ඉදිරියට යන්තම් වැටීමක් වැනි චලනයක් සමග දෙක හෙමින් අවට ශබ්ද ඇසීමෙන් හා කය හුස්ම ප්‍රකට වීමෙන් හදිසි ආකාරයට වන විට ඉක්මනින්ම නැවත නැවත හිස්තැනට යමි. ඒ ඒ ආකාරයටම එමි. එවැනි අවස්ථාවලදී පරයන්කේ අවසානයේදී වැඩි තෘප්තියක් නැත. ඵලදායී බවක් නොදැනේ. හෙමින් ග්‍රැජුවල් එවැනස් වෙන අවස්ථාවලදී නැවත නැවත හිස්තැනට යාමට නම් කල්ගත වේ. නමුත් ආවිත සිතුවිලි ධර්ම විතර්ක ਵਿਚාර සිදුවේ. පසුව සෙමින්ද නැවත හිස්තැනට යයි. නැවත සෙමින් එයි. ආවිත පෙරසේම සිතුවිලි විතක්ක ਵਿਚාර සිදුවේ. අවසානයේදී වැඩි ඵලදායී බවක් හැඟේ. ප්‍රශ්නය මේ අවස්ථා දෙක තුලදී සිදුවන්නේ එකම දෙයක් නෙවෙයි යයි හැඟේ. හදිසි ඉක්මන් අවස්ථා නින්ද යාමක් නොවන බව නම් සහතිකයි. මේ පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. පහදා දෙන්න පුළුවන් මේක අපිට පාලනය කරන්න පුළුවන් නම් මම කරන දෙයක් න ะ. ඒ නිසා අපි මේ විවේක තනකේදලා අවදි වෙනකොට ඒක සැරේට අවදි වෙනවද නැත්නම් ටික ටික ටික ටික අවදි වෙනවද? ඊට පස්සේ කලබල තනකේදලා විස්තර හිතන්ට යනකොට ඒක සැරේ යනවද නැත්නම් ටික ටික ක්‍රමයෙන් යනවද කියන එකයි අහන්නේ. නමුත් මේක ඇහුවට මේක අපේ පාලනේ තියෙන එකක් නෙවෙයි. හැම දෙයක්ම සිදු වෙන්නේ තව ක්‍රමිකව තමයි. නමුත් අපි අසතියෙන් හිටියොත් පේන එක පාට වුණා වගේ. ඉතින් ඒක නිසා ඒකට කියනවා thing slicing of time. කාලේ ඊටාම තුනී කොටස් වලට කපලා බැලුවොත් මේ ලෝකේ අහම්බයක් කියලා දෙයක් හෝ හදිසි කටයුත්තක් නැහැ. සියල්ල සිදු වෙන්නේ චිත්ත නියාමයක් අනුව. අසතියෙන් හිටපේ කරන එක පාටට කැසිරා තැටියා වගේ පේන්න පටන් අර ගන්නවා. නමුත් විවේකීව බැලුවොත් මේකේ ක්‍රමික ගතියක් තියෙනවා. ඒ නිසා මේක දෙකම එකයි කියන එක තමයි මූලධර්මානුකූලව කියන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක හිතවදිනකන් දෙකටම එන තාලෙන් දෙන්න අරින්න දෙකේදිම පුළුවන් තරම් ඉක්මනටම අප්‍රමාදීව සතිය පිහිටවල සතියෙන් මේ කටයුත්ත වෙන්න අරින්න එතකොට තේරෙයි අරමුණක ඇතිවීම සහ නැතිවීම දෙකම පෙර සැලසුම් කරන ලද න්‍යායපත්‍රයකට සිද්ධ වෙන්නේ. අපිට තියෙන එක බලන එක මිසක්කා විනාශ කිරීම නිසා විනාශ කරන්න ඕයි කියලා අහන්න ඒ නාස්තික ප්‍රයත්න ප්‍රශ්නේ ඇති වැඩක් නැහැ. මේක හොඳට බලන්න මේක හොඳ නිරීක්ෂණයක්. තවරුදුටත් දෙකේ කොයි එකව සමානව හිත තියලා බලන්න තව තව තොරතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස මා භාවනාවට ආධුනිකයෙක්මි. පළමු දිනේ ආනාපාන සතිය වැඩිීමේදී සිත එකඟ කර ගැනීමට අපහසු විය. එමෙන්ම ශාරීරික පීඩා වේදනා ඇතිවිය. දෙවන දිනේ ආනාපාන සතිය වැඩිීමේදී කොතරම් වේලාවක් සිටියාද යන්න හිතා ගන්න බැරිවම කාලය ගෙවී තිබුණි. වේලාව බැලීමේදී පැය එකහමාරක් පමණ විය. ඇඟපතට අපහසුයක් නොවිය. ඇස් දෙක හැර ආනාපාන ඉරියව්වෙන් අවදි වන විට අවට පරිසරයේ ඊටමත් පැහැදිලි ස්වභාවයක් දිස්සුනි. කුරුල්ලන්ගේ ශබ්දය, මිනිසුන්ගේ කතාබහ, වෙනත් ශබ්දද පාරිසාරික වෙනස් වීමද ඊතා සියුම් ලෙස අත්දකින්නට ලැබිනි. මායම අවස්ථාවට පත් වෙන්නට ගත කළ කාලය කාලයක්සේ නොදැනුනි. සාමාන්‍යයෙන් පැය එකමාරක් යනු මට දිගු වේලාවක් වුවද මෙම අවස්ථාවේ මට දැනුනේ එය විනාඩි 5කටත් වඩා අඩු කාලයක් බවයි. තවදුරටත් එම භාවනා ඉරියව්ව ප්‍රගුණ කිරීමට කැමැතිය. දැන් වෙනදාට වඩා ආසාව හා උනන්දු වේ සඳහා මට ඇත. කරුණාකර එම தත්ත්වය ගැන මට වැඩිදුරටත් පහදා දෙන්න. ඒක තිබුණාට අනිත් දවසේ ඊට වැඩිය කල්ගත වෙන්නත් පුළුවන් ඉක්මන් වෙන්නත් පුළුවන් මේ දෙක අර ඉස්සලා කියපු ප්‍රශ්නේදී වගේ අරමුණක් මතුවෙනකොට හෝ නැති වෙනකොට එක සැරේ වෙනවද නැත්තම් ක්‍රමයක වෙනවද කියලා තියෙන එක දෙකටම විවෘතව තියාගෙන යන්න ඔය විදිහටම පරියන්ක ඊගාවෙක වෙන්නේ නැහැ. නමුත් වරක් වෙච්ච කෙනාට ඒක නැවත වෙන්න තියෙන ඉඩ පාඩුකම නම් වැඩි. ඒක නිසා හිමීට වුණත් අපහසුයෙන් සිද්ධ වුණත් වැඩි අවස්ථාවක් නැත්නම් වැඩි සජීවී සතියක් පවතින්නේ මොකේද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උඟා කරදරයි කියලා අපි කිව්වට ඒ කරදරේ හැම අංශුවක් ගානේ කියන්න පුළුවන් තරමක් තියෙනවනම් ඒක අපහසුයෙන් හරි ඒක සතියක්. අපි පැය ගණන් හිටියා මොකද උනේ කියලා දන්නේ නැතුව හිටියානම් සමහරවිට අසතියද කියන දන්නේත් නැහැ. ඉතින් මේකේ කොයි එකද ප්‍රී කොයි එකද අප්‍රීද කියලා බැලුවොත් වෙන කතාවක්. ඒ නිසා පැහැදිලි කරගන්න සතිය වැඩියෙන් තියෙන බුක් කීපින් නැත්තම් පොත් තැබීම හොඳට සිද්ධ වෙන්නේ කොයි එකේද? ඒක වැඩි වෙන විදිහ තමයි අපි භාවනා ගෙනියන්න ඕන. ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක් නොවෙමි. සක්මන් භාවනාවට යමු වූයේ මීත්‍රිගල නිස්සරණ වනයේ ආශ්‍රේණි. අද උදෑසන ආනාපාන භාවනාව එහි යෙදී සිටියේදී ඇති වූ අත්දැකීම සාර්ථක හෝ නැද්ද යන්න ගැන මට දැනීමක් නැත. මේ ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්නේ මෙවැනි අත්දැකීමක් ඉදිරියේදී මට හෝ වෙනත් යෝගියෙකු අත්දැක්කොත් භාවනාව පවත්වාගෙන යන්නේ කෙසේදයි දැන ගැනීම පිණිසය. අද උදෑසන ආනාපාන සතිය වඩද්දී මගේ එක් කනක වේදනාවක් දැනෙන්නට විය. ස්වාමින් වහන්සේ ඉගැන්වූ පරිදි වේදනාව ගැන මෙනෙහි කෙලෙමි. නැවත ආනාපාන භාවනාවට ගිය විට මේ වේදනාව අනිත් කනේද දැනෙන්නට පටන්ගෙන වේදනාව සීග්‍රයෙන් වැඩි විය. කන කැසීමට නොගොස් තව දුරටත් වේදනාව දරා ගැටෙන හැකි තත්ත්වයක් උදා විය. කන ඇඟිල්ලෙන් කැසූ විට එය සමනයකටපත් විය. ඊට පසුව භාවනාවට යොමු විට ඇති වූ ප්‍රතිඵල මෙසේය. සුලන් රැල්ල නැවත දැනෙන්නට පටන් ගනුනි. වේදනාව රැවටිල්ලක් හෝ භාවනාව නොමග යෙදීමට සිත විසින් කරන ලද උපාය මාර්ගයක්සේ මට දැනිනි. වේදනාව දිගටම මෙනෙහි කළා නම් භාවනාව මීට වඩා සාර්ථක කර ගැනීමට පුළුවන් වේයයි මට සිතුනි. නැවතත් මේ වැනි අත්දැකීම් විඳින්නට මට හෝ වෙන යෝගියෙකුට භාවනාවකට උපකාරයක් වශයෙන් පහදා දෙන්න. ඒකෙච්චරම අන්තිම වෙනකොට පොඩ්ඩක් අවුල් කරලා තියෙනවා මේක හරි ගියයි කියලාත් කියලා තියෙනවා ඊට පස්සේ මත ප්‍රකාශ කිරීමක් කරනවා වේදනාවට වැඩිය ළඟින් නිරීක්ෂණය කරා නම් වඩා හොඳ වෙන්න ඉඩ තියෙනවායි කියලා කවදාකවත් හිතන්න එපා මේක අපේ පාලනයක් තියෙන එකක් තියෙනවා කියලා. මේවා සිද්ධ වෙන දේ. මේක මම මේ විදිහට කරන්න ඕනේ මේ විදිහට කරන්න කියලා අපිට ඇත්තටම මේ අපේ ජීවන ගමනේ දෙකක් නැහැ. ඒවයි වෙන්න තියෙන දේ වෙන්නේ. ඉතින් අපි හිතුවොත් මට අර කෙරුවා නම් හොඳයි කියලා ඒ කෙරුවට වෙලාව ගිහින් ඉවරයි. කරපු දේ තමයි බාර ගන්න තියෙන්නේ. ලබා උපන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ. ඉතින් අපි හිතන නෑනේ මෙතන කෙටි ක්‍රමයක් ඇති, විශේෂ සමීකරණයක් ඇති, දක්ෂ ක්‍රමයක් ඇති කියලා. කෙටි ක්‍රම තියෙනවා සාමාන්‍ය ක්‍රමයට පොඩ්ඩක් දිගයි. ඒකට තමයි කෙටි ක්‍රම කියන්නේ. ඒ නිසා යන ක්‍රමේ තමයි ක්‍රමේ ඕන කෙනෙක් කවදාකවත් හිතන්න එපා මේ Taman මේ සතියෙන් ගත කරනවට වැඩිය කෙටි ක්‍රම තව තියෙනවා කියලා. එහෙම නැත්නම් විශේෂ සමීකරණ තියෙනවා කියලා ඔක්කොම දෙයියන් අදහනවා වගේ මිත්‍යා දෘෂ්ටි. ඊට වැඩිය ලස්සන භාවනාවක් වෙන ලෝකෙම නැහැ. මේ ආයේ මේක එයි ආවොත් වෙන කෙනෙකුට මේක කොහොමද කරන්න ඕනේ කියලා ඒ වැඩේ ඉදිලා ඉන්න මනුස්සයා එතනදී ඇති වෙන ස්ථානුචිත ප්‍රඥාවෙන් කටයුතු කරනවා ඇර බුදුන්ට කරන දෙයක් නැහැ. ධර්මයේ කටපාඩම් කියලා කරන දෙයක් නැහැ. වෙන දෙයකට මුණ දෙන එකයි කරන්න තියෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි හිතුවට මේක වෙනුවට අරක් ගත්තා හොඳයි කියලා අපිට එහෙම choice එකක් නැහැ. option එකක් නැහැ. වෙන්න වෙලා තියෙන වෙන්න තියෙන එක තමයි. ඒක බබා බාරගත්ත ගියා. ඒ නිසා හිතනවා ඇති මේ වෙන මොනවාරි ක්‍රම ඇති විශේෂ ක්‍රම ඇති කෙටි ක්‍රම කියලා. කෙටි ක්‍රම තියෙනවා short cuts තියෙනවා. සාමාන්‍ය cut එකට වඩා පොඩ්ඩක් දිගයි. එච්චරයි. නිසා ෂෝට් කට් හොයන්න යන්න එපා. එහෙනම් ක්ෂණික ඉන්දියාප්පෝ යන්න, ක්ෂණික පොල් කිරි හොයන්න. ඒව හොයන්න කියලා තමයි මේ ක්ෂණිකව මැරලා යන්නේ. ඉක්මන් කොස් හයනවා 18 මාසේ කොස් හොයනවා ඉක්මනට බල ගන්න පොල් තියෙනවා ඉක්මනට ළමයි හම්බ වෙනවා ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ අද ලෝකේ අපි හිමීට වැවෙන පැරණි හාල් කෑවනම් <coughs> සාමාන්‍ය ක්‍රමයට හදන කොස් කෑවනම් ටිකක් දීර්ඝායසෙන් හරි ඉඳ තිබුණා දීර්ඝායස කියන්නේ හොඳ එකක් නෙවෙයි ඒක වෙනම කතාවක් නමුත් මේ ඉක්මන් ක්‍රම හොයන්න කියලා තමයි අපි ඊටිපන්දම දෙකොණෙන් පත්තු කරගෙන තියෙන්නේ මේ යන ක්‍රමය තමයි හොඳම ක්‍රමය කොයිටි හර වෙන මොකුත් නැහැ තවත් මේ වෙනදී සිදුවෙන දේ සිදුවෙන විදිහට වාර්තා කිරීම කරන්න. එතකොට තමන්ට තමන්ම ගුරුවරයෙක් මිසක් වෙනව මිසක් පිටින් ගුරුවර අවශ්‍ය වෙන්නේ ඒ නිසා මේ ක්‍රමය හොඳම ක්‍රමය කියලා හිතේ තියාගෙන මේකම නැවත නැවත රහත් වෙනකම්ම කරගෙන යන්න. ගෞරවනීය සාමින් වහන්ස මම ටික කලක සිට ඔබ වහන්සේගේ උපදෙස් පිළිගනිමින් භාවනා කරන යෝගිනියක් මි. අද දින මාලද අත්දැකීමක් ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව සක්මණෙන් පසු මා පරයන්ක භාවනාවට ඊතා හොඳින් ගතසිත සකස් කරගෙන පරයන්කය සඳහා ඊතා හොඳින් පට්ටල් වී වාඩි වීමි. මා දැන් මෙතන සිටිනවා කියන දේ ඊතා හොඳින් බැලීමි. මා බලාපොරොත්තු වූයේ මා දැන් මෙතන සිටිනවා යන්නම මෙනෙහි කරමින් සිටීමටය. නමුත් මාගේ අවධානය ආශ්වාසයට හා ප්‍රශ්වාසයට ගියේ ඉබේමය. හුස්ම ගැනීම ගැන ඊතා හොඳින් නිරීක්ෂණය කළෙමි. මුල ආරම්භය, මැද සහ අවසානය ආශ්වාසයේ හුස්ම වල ඇති පුංචි සීතල ගතියකුත් දැනිනි. ප්‍රශ්වාසයේ මුලැමැදාග හොඳින් බැලුවෙමි. පිටවන හුස්ම වල මද උෂ්ණත්වයක් ඇති බව දැනිනි. ඒ වගේම සාමින් වහන්ස මේ ආශ්වාසයේ අන්තිම තිතහා ප්‍රශ්වාසයේ මුල අතර ඊතා පුංචි විවේකයක් හිස් ගතියක් පොඩි ඉඩක් තිබෙනවාද කියා දැනිනි. ඊට පසු මාගේ සිත එය සොයා ගියේය. ඒ හිස්තිත මාගේ සිත සොයා ගියේ ඒ හිස්තිත කරාය. ආශාසයේද කර හුස්ම තද කරගෙන පිට කරන්නේ නැතුව ඉන්පසු පුළුවන් දැයි මා පරීක්ෂා කළෙමි. ඒත් එය නොහැකි විය. ආයි නැවතත් හුස්ම ගත්තේ යන්තම් මා මැරිලා නේද කියා ඒත් එය නොහැකි විය. ආයි නැවතත් හුස්ම ගත්තේ නැත්නම් මා මැරිලා නේද කියා සිතුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ඇති හිදස සොයමින් සිටි මාහට කෙලින්ම ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනීම ගියා. ශරීරය ගැන හෝ හුස්ම ගැන හෝ කිසිම හැඟීමක් නැත. පුදුම සැහැල්ලු ගතියක් දැනුණා. විනාඩි 5ක පමණ කාලයක් මා මෙසේ සිටියේදී ඉබේ මේ ගතිය ගිලිහි ගියා. නැවතත් මට ඒ ගැනව සොයා බලන්න හිතෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මම කලින් කියපු නිදර්ශනය වගේ රැලි ගණන් කෙරුවොත් රැල්ලකට පස්සේ රැල්ලක් කියලා ගණන් කරන්න පුළුවන්. සිටිජේ බැලුවොත් හට ගැනීමක් පැවැත්මක් නැවැත්මක් නැහැ. ඒක දිගටම තියෙනවා. ඉතින් මේ අත්දැකීම් දෙකම වාඩි වෙච්චාම තියෙනවා. අපේ හිත හැම වෙලාවෙම කැමති මේ තරංගාකාරය දකින්න. ඇති වෙනව නැති වෙනවා කියන එක. නමුත් අපි මේ තරංග බිඳි බිඳි යන රැලි දිගේ සිටිජේ දිහාවට හිත මෙහෙවුවොත් මොහොත මැද රැලි තියෙනවා බිඳෙන්නේ නැහැ. ගණන් කරන්න බෑ. කෝටියක් තියෙනවා. ඒ රැලි ඈතට යන්න යන්න නිකන් දුමාරයක් විතරයි. සිටියේත් රැලි තියෙනවා පේන්නේ. ඉතින් ඒ නිසා අපි බැලුවොත් ගැඹුරුම තැන මොනම කම්පන චංචලයක්වත් නැහැ. එතෙන් ගියොත් නම් වෙන කතාවක්. නමුත් අපි තුනීව තැන බැලුවොත් වැඩිම නරනවා. මොකද මේ භාවනා ගැඹුරු වෙන්න වෙන්න බින්දෙන රැලි වෙනුවට රැලි රාශියක් පේනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හටගන්මක් නැති පැවැත්මක් නැති නැවැත්මක් නැති සිටිදී නතර වෙච්ච වෙලාවට යනකොට නිින්ද ගියයි කියලා කියනවා. කම්මැලි වුණයි කියලා කියනවා. ඒකාකාරී වුණයි කියනවා. රැල්ලට ආවට පස්සේ කියනවා හිත පිට ගියා. උද්වේගේ වැඩි වුණා රේ මේ කියලා. ඉතින් මේ මේ පරාසය යන්න දෙන්න. කොහේ හිටියක් ප්‍රශ්නයක් නැහැ. දවසක තේරෙයි චිත්‍රය බලනවද canvas එක බලනවද කියන එකයි මේකේ තියෙන්නේ. හැම චිත්‍රයක්ම ඇඳලා තියෙන canvas එක. අපි මේ චිත්‍ර විතරක් බලලා මේක තෙල් සායම් රේඛා චිත්‍ර දිය සායම් කිව්වට කැන්වස් එක දිහා බලලා චිත්‍ර දිහා බලනකොට පේනවා චිත්‍රේ කැන්වස් එකත් එක්ක බලන කොච්චර පුංචි දෙයක්ද කැන්වස් එක වගේ තමයි සිතිදේ. ඒක තමයි මම ඉඳගෙන ඉන්නවා කියන එක. ඒක ඇති වෙන ආනාපානියත් එක තමයි අපි කතන්දර ගොතන්නේ. ඒක වැඩි වෙනවා අඩු වෙනවා. ඉතින් ඒ නිසා දෙකම ගැන අවබෝධයෙන් භාවනා කරන්න ඒක ටික ගැඹුරු අභ්‍යාසයක්. එතකොට තමයි තේරෙන්නේ විවේක වෙන්න ඕන නම් සිතිජේ බලන්න. ඇවිස්සෙන්න ඕන නම් සිතිවිලි බලන්න. එච්චරයි කියන්නේ. බුදුසජාණන්සේ දේශනා කරන මුහුදේ මැද මුහුදේ උඩ උඩම කොටස හුලං රැලි නිසා කම්පන චංචල යටම කොටස තිමිර පිංගල ආදී විශාල මත්ස්‍යෝත්ස කලබල වෙනවා. මැද ප්‍රදේශයේ කවදාව හෙල්ලෙන්නේ නැහැ කියන්නේ. ඉතින් අපි කතන්දර ගොතන්නේ උඩම කොටසයි යටම කොටසයි අල්ලගෙන. කවදාකවත් අපේ හිත අර මැද තියෙන නොසලෙන එකේ ගැඹුරක් දකින්නේ ඒ තරම්ම අපි පව් වලට කැමතියි. ඒ තරම්ම අපි කතන්දර වලට කැමතියි. ඒ තරම්ම අපි මේ කම්පන චංචල වලට කැමතියි. නමුත් ඒක වුණත් ක්‍රමයෙන් ගෙවන් වේගන යන වැඩ පිටාවක් බුදුහාමර පෙන්ලා දීලා තිනවා. එතකොට තමයි තේරෙයි හැම වෙලාවෙම තුනම තියෙනවා. උඩ කම්පන ගතියත් හැම වෙලාවෙම තියෙනවා. මැද නිශ්චල ගතියත් හැම වෙලාවෙම තියෙනවා. පතුලේ චංචල ගතිය හැම වෙලාවෙම තියෙනවා. බලන තැනේ හැටියට මොහොත ගැන අපි කතන්දර කතා කරනවා. ඉතින් කවදා හරි දැනගන්න පුළුවන් තෝ දෙපැත්තේ කතන්දර කරන වෙනුවට මැදට වෙලා විවේක ගන්න කියලා. එතකොට කියාවේ මට හරි පාළුයි ළමයෝ යන්ත මගේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ ඉතින් ඕම වන්දනාවක් දාගන්න. ආය අර උඩ කොණ්ඩ හරි යට කොණ්ඩ හරි යනවා. ඊට පස්සේ කියලා කියනවා මහන්සි කොන්දේ අමාරුයි පය හැප්පුණා. ඉතින් එන ගහන්නේ අර මැදටලා හිටපන් කොන ලියන්නේ නැතුව. ඉන්න බෑ. පාළුයි. ඒ නිසා මම මේකට බනිනවා නෙවෙයි මේ හැටි. අපිට ඕන කරලා තියෙන්නේ කක්කා. අර මැද පිරිසුදුකම තියෙන ඕනේ තරම්. ඒක ගැන බලන්නේවත් නැහැ, හිතන්නේවත් නැහැ, කතා කරන්නේවත් නැහැ. මොකද ඒකේ කතන්දර ගොතන්න බෑ. ඒක නිසා දෙකම බලන්න. මූදේ මැද නිශ්චල තනත් බලන්න, උඩ කම්පන තනත් බලන්න, යටම කම්පන තනත් බලන්න. අපේ හිත කොච්චර කතන්දර ගොතන්නේ උඩයි යටයි අල්ලගන්නේ නේද කියලා බලන්න ගියාට පස්සේ පේනවා අපි කොතන කතන්දරේ හැටියට අපි කවුද කියලා පේනවා. ගෞරවනීය සාමින් වහන්ස මම නවක යෝගිනියෙක්මි. ආනාපාන සති භාවනාව ආරම්භයේදී මා භාවනාව පටන්ගත් ඉරියව්ව හොඳින් මෙනෙහි කෙලෙමි. සිත පාදවල සිට ඉහළට ගමන් කරන විට යටිකයේ සාපේක්ෂ නිසල බවත් උඩුකයේ පිම්බෙන හැකිලෙන බවත් දැනිනි. සමබරව ඉඳගෙන සිටින බව දැනුනි. උදරයේ චලනයට සිත යෙද වූ විට උදරය හැකිලෙන විට ක්‍රමයෙන් ඒ හැකිලීම උඩ අතට ගමන් කර වාතය නාසයේ දෙපස හා යටි බිත්තිවල හැපෙමින් වැඩි තෙරපුමකින් පිටට යනු දැනිනි. ප්‍රශ්වාසය මට දැනුනේ ලිපකට බටයකින් පිඹිනවා ලෙසටයි. එහි අංශුමය ස්වභාවය වඩා ප්‍රකටව දැනුණා. නාසයේ විවරයේ ගැටෙමින් ඇතුළට යන වායු ධාරාව දැනුණා. ඒ වාතයේ එක දිගටම ඇතුළට නොයන නමුත් අංශුමය බවක් දැනුණා. ආශ්වාස වායු ධාරාව සමගම සිතගෙන යද්දී ආශ්වාසයේ ආරම්භයත් කෙටි පැවැත්මත් ආශ්වාසයේ නැවැත්මත් දැනුණා. ප්‍රශ්වාසයේ ආරම්භයත් කෙටි පැවැත්මත් නැවැත්මත් දැනුණා. ප්‍රශ්වාසයේ ආරම්භය කෙටි පැවැත්ම හා නැවතීම ඉතා ප්‍රකටව දැනුණා. දීර්ඝ ආශ්වාසයක අවසානයේ ප්‍රශ්වාසයේ ආරම්භයට පෙර නිශ්චල බවක් අද්දිටුවා. මේ පැහැදිලිව දැන ගැනීමට ආශ්වාසයේ අවසානයේ ආශ්වාසයේ ඕනෑකමකින් නැවැත්තුවා. මොහොතකින් මොහොතක් බලා සිටියා. නැවත ප්‍රශ්වාසය වීමට ඉඩ හැරියා. එවිට ආශ්වාසයේ අවසානය හා ප්‍රශ්වාසයේ ආරම්භය පැහැදිලිවම දුටුවා. මේ අභ්‍යාසයේ වැරදිදයි නොදනිමි. ඉන්පසුව ඊ타මත්ම සතිමත්ව සිටීමේදී ස්වභාවික ආශ්වාසයේ අවසන් වී ප්‍රශ්වාසයේ ආරම්භ වනු දුටුවා. මේ ආකාරයට ආනාපාන සති භාවනාව තරමක දිගු කාලයක් කිරීමට හැකි වුණා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මගේ කමඨහන් සුද්ධ කර මට ඉදිරි මඟ පෙන්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආස්වාද ප්‍රසාර ඒ විදිහට ක්‍රමසාවිදී යොදලා නැත්නම් උපක්‍රම කරලා දීර්ඝව පැවැත්වෙන්න ගත් එක දක්ෂකමක්. නමුත් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ උපක්‍රම නොකර ක්‍රමසාවිදී නොයොදා ස්වභාවික ආස්වාසියත් එක්ක ප්‍රසවාසයත් එක්ක වැඩි වෙලාවක් පවතින ක්‍රමේ තමයි ඊගාව පියවර වෙන්නේ. නිසා හුස්ම නතර කරලා ප්‍රයත්න කරනත් එපා, හයියෙන් කරනද කරනත් එපා. ස්වභාවික හුස්ම යන්න ඇතලා බලන ඉන්නලා වැඩි වේලාවක් බලා සිටීමට පුළුවන් ක්‍රමසාවිදි යොදන එකයි කරන්න ප්‍රශ්න කීයක් තියෙනවද තව තියෙනවා හයක් විතර කියු මේක වන්දේ තෝටි වර කරලා ගෞරවනීය සාමින් වහන්ස මා ඔබ වහන්සේ විස්තර කිරීමට යෙදුන සක්මන් භාවනාවට ආධුනිකයෙක් මේ මා දුටු අත්දැකීම පහතින් සඳහන් කරමි මා සක්මන් මළුවට පිවිස ප්‍රථමයෙන් කලේ මා සක්මන් භාවනාවට මෙතන සිට ප්‍රවේශ වන්නේමි යන චේතනාව පෙරදරි කරගෙනය. සක්මන් භාවනාව ආරම්භ කළ පසු පළමු විනාඩි කිහිපය තුල කිහිප වතාවක්ම වම දකුණ වශයෙන් සක්මන් කිරීමේදී අරමුණෙහි සිත රඳවාගත හැකි වූයේ පියවර 10ක් හෝ 15ක් පමණකි. රහයියන්ගේ හඬින් හෝ රිලවුන්ගේ හෝ කුරුල්ලන්ගේ ශබ්දයෙන් හෝ ශබ්ද විකාශන යන්ත්‍රයකින් විහිදුණු ශබ්දේ නිසා අරමුණෙන් සිත නික්ම යෑම නිසා නැවතත් අරමුණෙහි සිත පිහිටුවාගෙන සක්මන ආරම්භ කෙලෙමි. මුල් වාර කීපයේ සාර්ථකභාවයට වඩා දිගු කලක් විනාඩි 20ක් 25ක් පමණ අරමුණෙහි සිත පවත්වා ගැනීමට හැකි විය. එවත් එවිට දෙපතුල වැලි විස්පර්ශ වන සැටිත් ඇතැම් තැනක වැලි මුදු බවත් තවත් තැනක ඒ ගොරෝසු බවත් දැනිනි. එමෙන්ම කෙන්ඩා ප්‍රදේශෙහි මාංශ පේශි දැඩි වන බවත් දනහිස් දෙකෙහි ඇතිවන නැම්මත් දැනිනි. ඇතැම් අවස්ථාවල බාහිරින් නැසුණු සෑම හඬක්ම නොඇසී ගිය බවත් දැනිනි. එමෙන්ම පාදයන්හි ඇඟිලි හා පාදයන් වැලිවල ගැටීමෙන් ඇතිවුණු ගැටීම මෙන්ම කෙන්ඩාවල මස්පිඩු තදවීම වැනි වේදනාද ඇතිවිය. එසේ වුවත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නොද නොදැනෙන්නට පටන් ගත්තේය. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු වීම සක්මන් භාවනාවේ අරමුණෙන් ගිලිහීමක් දැයි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. සක්මන් භාවනාව තුළ ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කිරීම මාට මාගේ අපේක්ෂාවක් නොවිය. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. දැනුණට ඒකේ බාධාවක් කරගන්න එපා. නමුත් ප්‍රමුඛතාවය දෙන්න එපා. ඕනම දැනන දෙයක් වළංගුයි. පරියන් සක්මණේදී කරනකොට මම දකුණ කරගෙන යන්න තියෙන ඒ අවසාන ලියලා තියෙන මම අපේක්ෂා කරේ නැහැ කියලා අන්න ඒක තමයි සහතික කරගන්න තියෙන්නේ. එතකොට ප්‍රතික්ෂේප කරන්න එපා ආනපන වැටෙන එක. හැබැයි ඒකට ප්‍රමුඛ ස්ථාන දෙන්න නැතුව යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය සාමීන් වහන්ස ආදුනිකයෙක් වූ මාහට සාර්ථක වූයේ සක්මනයි. සක්මන් භාවනාවේදී ඉදිරියට හා පසුපසට සක්මන් කිරීමේදී මාගේ සිත තරමක් දුරට සංසුන් විය. කෙලින්ම මූල කර්මස්ථානයට පිවිසීමි. වාර 10ක් 15ක් පමණ නිරීක්ෂණය කෙලෙමි. වැලි ගල් කැට පාදපතුලේ වැඳීම හොඳින් දැනුනි. පරයන්කය පරයන්කය භාවනාවේදී තරමක් දුරට වාර 10ක් පමණ පිම්බීම හැකිරීම සාර්ථක වූයේයි සිතේ. ඒත් මූණ අත්පා කැසීම් දනහිසේ වේදනාවන් මේට බාධා විය. තෙරුවන් සරණයි. ඔයිතරේ පැමිණෙන දනහිසේ කැසීම් වේදනා වගේ දේවල් ඇත්තටම සිටුවෙලා වෙනදට වැඩිය දැනෙන්න පටන් ගත්තද සතිය නිසා එහෙම නැත්නම් මේ භාවනාවට බාධාවක් වුණාද කියලා හොඳට හොයලා බලන්න. මම ඊයේ සාකච්ඡා කරනකොට මම කීප දෙනෙක් නැගිටිව්වේ ඒකටයි මේ සතිය වැඩි වෙන බවට ලකුණු. නමුත් යෝගාවචර හිතන මේ සතියට බාධාවක් කියලා ඉතින් භාවනාවට අකුල් හෙලීමක් වෙනවා. මේ මතුවෙන දේවල් ප්‍රිය වෙන අප්‍රිය වෙන එක වෙනම කතාවක්. නමුත් මේ සංවේදී බව නිසා ප්‍රනීත බව නිසා ඇති වෙන දේ කියලා සාදර වෙච්ච ගමන් භාවනාව කඩාගෙන යනවා ඉදිරියට. එතකොට පරියන් සක්මන්ට වැඩිය පරියන්ක හොඳයි කියලා කියාවි. නමුත් මේ මතුවෙන දේවල් වලට මූණට කියලා ගහනකොට උණු වතුරක් කරනකොට භාවනාවේ සතියට බාධාවයි කියනකොට ඉතින් භාවනාව තමන් විසින්ම වෙහෙසටපත් කරන නිසා කරුණාකරලා අර විවෘතව හිත තියාගෙන භාවනා කරන්න. ගෞරවනීය සාමින් වහන්සේ වෙත සක්මන් භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ ලනුපැදුර මත වම දකුණ කියා සක්මන් කිරීමේදී পায়ට ගොරෝසු බවක් දැනේ. දකුණු පාය ඉදිරියට තබා වම් පාය ඉස්සීමේදී දකුණු පායට ශරීරයේ බර දැනී. ඒ විගසම වම් පායත් ඉදිරියට පැමිණ ඒ බර ඉසිලීමට දක්ෂ වේ. මේ ආකාරයට දෙපයම සක්මනේදී ක්‍රියාත්මක වේ. වැලිමැලුවේ සක්මන් කිරීමේදී পায়ට මහත් සහනයක් ලැබේ. එහි සක්මන් කිරීම ගතට සනීපයක්ද ගෙන දෙයි. දැනට පරයන්ක භාවනාවේ යෙදෙන විට සිතිවිලි ගලාගෙන එන නිසා ආනාපානයට හිත යදීමක් වන්නේ නැත. පෙර දිනවලදී ආනාපානය හොඳින් සිදු වුණා. අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ප්‍රාර්ථනාදී වැඩි හොඳට සිද්ධ වෙන්නේ වැල්ලේදී නම් කරුණාකර වාර්තාව ලියනකොට අර හොඳ නැතුව සිටින ලනුපැදුරේ විස ඉස්සර ලියන්න එපා. ඒක තමයි අපි මේ රචනය සාධනීය පැත්ත හැකි සංඥාව ගන්න කරන දේ. ඒතියෙදි සක්න මේ වැලි ලනුපැදුර කරලා ඒක නරක බව කියලා නැත්නම් ඇඟෙන්දරලා පස්සේ ලියනවා මේක හොඳයි කිය. ඒ නිසා ඒ රචනාවලදී ඇති වෙන හරිතට හරිතන දීමෙන් ලොකු දියුණුවක් ගන්න පුළුවන්. අපි හිතනට ලොකු දියුණුවක් ගන්න පුළුවන්. ඒ නිසා මේ මේ පුළුවන් නම් මේ ලනුපැදුරු අයින් කරන්න. ලනුපැදුරු අයින් කරලා වැල්ලියක් මං කරන්න. මේකෙත් මං කියනවා දෙන්න එක්කෙනෙකුට පිරිමි ගෑණි පැතුව ලනුපැදුරු වල කවුරුත් ඉන්න එපා. ලනුපැදුරු දින යන්න එන්න මේගොල්ලෝ ඒකේ ලගිනවා. මේ මැදට වෙලා පාට වෙන්න ඕනේ. අර ප්‍රයිවට් බස් වල මැද ඉඳ ගත්තා වගේ. ඌ හදලා තින්නේ මැද. ඔය දෙපැද්ද දිදී යන්නේ. දැන් මේගොල්ලෝ ලැග්ගට පස්සේ කාටවත් යන්නේ නැහැ. මේ වැඩමුළු නායකත්වය මෙව බලන්න ඕනේ. මම බයිනකන් ඉන්න දෙන්න එපා. මේ මේ කමට අංශුද්ධ කරනවා නේ මෙව්වා. මම කියන්නේ නරක දේවල් මමත් කියන්න වටින්නේ නැහැ. කරවන මං හිටියේ ඔච්චර නේද. ඒත් කියන්න ඕනේ. ධනපතර තියෙන යන්නේ ඉන්න ඕගොල්ලන්ට ළඟ ඉන්න නෙවෙයි. කරුණාකර මැදට වාඩි වෙන්න. ඒකල්ල එවුනම් ඇදක් ගෙනත් තියාගන්න. බුදියන්න ඕන. මැද ඉන්න. එහෙනම් සක්මන් කරනකොටත් අර අච්චර ලස්සන හදලා වැලි වැලි වණු වල තියේදී මේ ඉන්දියාප්පමක් කරනවාගේ එක තැන කරකවනවා තියාගෙන මම දකින්න ඕක ඇතුලේ පිටර දාන්න ඉන්න කිකිලිවා. අනිතක මේ සක්ම පරියන්කේ ගැන කියන වචන දෙකක් කියුණා මට ඇහුන්නේ නැහැ කි. ඒකත් බනින්න වෙන එකක්ද දන්නේ. දැනට පරයන්ක භාවනාවේ යෙදෙන විට සිතුවිලි ගලාගෙන එන නිසා ආනාපානයට හිතේ දීමක් වන්නේ නැත. පෙර දිනවලදී ආනාපානය හොඳින් සිදු වුණා. අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔය හිතවිලි ගලාගෙන එන එකත් ආනාපානේ වගේම වටින දෙයක්. ඒක මේ නරකක්වත් වැරද්දක්වත් මට විතරක් වෙන එකක් නෙමෙයි. ඉතින් මේ හිතවිලි ආවනම් මතක තියාගන්න දැන් සතිය පිටු බාට ලකුණ තමයි හිතවිලි. හති විවරණ ලකුණ වෙනවා ආනාපානේ. ඉතින් ඒක කියා ගන්න පුළුවන්කම දැක ගන්න පුළුවන්කම මේ වගේ පශ්චාත්තාප වචනේ ලියන්න එපා. මට ඊයේ හිතුවේ නැතු ආනපන බලන්න. අද හිතුවේ ඇතු ආනපන බලන්න එච්චරයි. ඕකේ මේ අරක හොඳයි මේක නරකයි කතාවක් නැහැ. වඩා හොඳින් කියන්න පුළුවන් හිතවිලි නැතුව ආනාපානය බලලා කරන වார்த்தාවට වැඩිය උන්කක් වටිනවා. මට අද හිතවිලි තියෙද්දිත් ආනාපානය බලන්න පුළුවන් වුණා කියන්න පුළුවන් නම් උගක් දිනුනේ. එතෙන්දයි අපි මේ කට්ටිය එකතු කරලා ගෙනියන්න හදන්නේ මේ වාර්තාක්‍රමය ඒක ටිකක් බාධකයි. ඒ නිසා මේ වාර්තාක්‍රමය සකස්කරනද හැකි සංඥාවේ ලස්සන ටික ඉස්සලා ලියන්න. හිතවිලි ආවනම් දැක්කා ඒත් එච්චරයි. ආනපනයි ආව දැක්කා එච්චරයි. ආහනේ විදිහට ඇතිදී ඇති හැටියට වාර්තා කරනකොට අපි ළඟ ගොඩක් හොඳ තියෙන. නමුත් අපි අර ඉදිරිපත් කරන ස්වරූපේ නිසා පැංගිරි ලකුණු අම්මා මෙතිත් ලකුණු පහළ වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම ආදුනිකයෙක් මේ. අද පාන්දර ඉහළ මළුවේ සක්මන් භාවනාවේ යෙදුණු අවස්ථාවේ වම දකුණ ලෙස මෙනෙහි කරමින් සිටියෙමි. එයට හිත හොඳින් යොමු වී විනාඩි කිහිපයකට පසු එවිට කකුලට පයගෙන වැලි කකුල ඉහළ ඔසවන විට ඉහළට පැමිණ නැවත බිම වැටෙන හඬ ශ්‍රවණය විය. හැරෙන අවස්ථාවේදී වැලි මත හැරෙන විට නැගෙන ශබ්දයේද ඉහත ආකාරයට වඩා වෙනස් ලෙස ශ්‍රවණය විය. මේ විනාඩි කිහිපයක් එලෙස ඇසුණා. ඇසුණු අතර ඉන්පසු කකුලේ බරගතිය ක්‍රමයෙන් නැති වී ගොස් කකුල ඔසවා නැවත পায় බිම තබන විට පොළවට උඩින් পায় තබන හැඟීමක් දැනිනි. එම හැඟීම විනාඩි දෙකක් තුනක් පැවතිනි. ඉන්පසු නැවත පෙර ස්වභාවයට එනම් වම දකුණ මෙනෙහි කිරීමට පැමිණියෙමි. මෙම ස්වභාවය පහදා දෙනමින් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔය වගේ සංවේදී දේවල් තව තවත් ඊටාම සමීපව නිරීක්ෂණය කරන්න පහදා දීමක් ඉල්ලන්න එපා කාගෙන්වත්. වෙන දේ වෙනව නම් එච්චරයි. ඒකේ අය මේ ඇයි මේක වෙන්නේ ඇයි මේක නොඋනේ හේදන්න යනපේ ඒක නාස්තික ප්‍රශ්නයක්. ඒ නිසා හරියට භවනා යනවනම් මතු වෙන දේ සියල්ලම හරි. වෙන දේ සියල්ලම යථාභූතේ. ඒක වාර්තා කිරීමත් වෙනවනම් ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ ලස්සනට භවනා යනකොට අනවශ්‍ය සැක පහල කරලා. ඒක තමයි අපි මේ චේතෝකීල සූත්‍රයේ අරගෙන තියෙන භාවනාවේ සැකේ තමයි අපිට තියෙන ප්‍රධානම බාධාව කියන්නේ සද්ධාව නැහැ. එක්ක බුදුන් කෙරේ සද්ධාව නැහැ, එක්ක ධර්ම කෙරේ සද්ධාව නැති අපි දිකට ඒක බණේදී කතා කරાવી. ඒක තමයි අපි මේ විඳින පැංගිරි ගතියට, තීත්ත ගතියට හේතුව. භාවනා හොඳට යනකොට මූලිකවම සැකයක් ඇති කරගන්න. ඒක දිහා උපහාසාත්මකව බලන්න. ඇයි කියලා අහන්න යන්න එපා. භාවනා කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය සාමින් වහන්ස මම භාවනාවට නවකෙක්මි. මම මට පරයන්කේ ඉඳ ගැනීමේ අපහසුයක් ඇති අතර විනාඩි 10ක් පමණ වන විට හන්දිරිදීම ඇතිවේ. නමුත් හන්දිරිදීමේ නුවද විනාඩි 30ක් පමණ ඉඳීමට උත්සාහ කරන අතර මුල් විනාඩි 10 යන විට ආශාස ප්‍රසවාසයෙන් මිදී රිදීම වෙත හිත යොමු වේ. එබැවින් පර්යංකයේ සාදා ගැනීමට කාරුණිකව උපදෙස් ලබා දෙන්න. මේ සඳහා යෝගී ව්‍යායාම සුදුසුදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඒක මේ වේදනා එන එක කයට සතිය පිහිටුවා ගන්න සාධකයක් කරගන්න. හොඳට පුළුවන් විදිහට පට්ටලේ වාඩි වෙන්න එක එක විවිධ ක්‍රම උත්සාහ කරන එක ප්‍රශ්නයක් නෑ. ඔය කොට් පුළුන් කොටයක් උඩ හිටියත් වේදනා එනවා. ඔය ළඟ ඉන්න එක නා ඒක නොකියවට එයාටත් ඕක තියෙනවා. මෙයා හිතන්නේ මට විතරයි දෙන්නේ කියලා. ඒ මොකද අපි හරි ආසයි මේ වේදනාවට උපැන්න සාසික ලියන්නේ. මගේ කියා ගන්න. මම කියා. මගේ ආත්මය කියා ගන්න. මෙන්න මේ ළඟ ඉන්න කට්ටිය අනුකම්පා කරයි කියලා. පිස්සු අනුකම්පා කරනකොට අනික් පිළිසුත් තියෙන වේදනාව තමයි. ඒ නිසා වේදනාව ආවට පස්සේ සිර දෙවිතුගෙට වැඩියා කියලා. හරි. දැන් ඉතින් පළයන් කිව්වත් හිත පිට යන්නේ නැහැ. කියන්න විනාඩි 35ක් පුළුවන් නම් ඉඳලා යන්න කියලා. ඉන්නේ 35ක් ඉඳලා යන්න කියන්නේ එතකොට ඔයාගේ කෝලන් නටක ඔක්කොම නැති වෙලා යනවා. ඒක නිසා කකුල් දෙක කොහොම හිටගෙන හිටියත් බිම හිටියට රුදාව රුදාවම තමයි. මේ වගේ වටිනා වැඩකට යොදවුවට පස්සේ බුදුහාමරත් නම්බුකාරයයි, ධර්මයටත් නම්බුකාරයයි, සංඝයටත් නම්බුකාරයයි, සීලයටත් නම්බුකාරයයි, ප්‍රතිපදාවටත් නම්බුකාරයයි. ඔය කොයි තාලෙන් හිටියත් ඔක කරේ දෙනවා. ඒ නිසා මේ මේ එන වේදනාවල් මගේ කියා ගන්න යන්න එපා. වේදනාව තියෙද්දි භාවනා කරගෙන යනකොට වේදනාවක් නැතුව කරනට වැඩිය බොහොම වටිනවා. ඒ නිසා වේදනාවට කියන්න විනාඩි 20න් යන්න එපා 30න් යන්න එපා. පුළුවන් නම් 35ක් ඉඳලා යන්න කියන්නේ එතකොට වැඩි හරිනවා. ගෞරවනීය අවසාන ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්සේ අද දහවල් දිගු වේලාවක් සක්මන් කිරීමෙන් පසු පරයන්කයට වාඩි වීමි. හොඳින් හරිබර ගැසී ආනාපානයට සිත යොමු කෙලිමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් හොඳින් නාසිකාග්‍රයේ ස්පර්ශ වනායුරු දැනිනි. සල්ප වේලාවකින් මුහුණ විශේෂයෙන් මුඛයේ ප්‍රදේශයේ නොදැනී ගියේය. ඒ බව දැනගෙනත් ආශ්වාස ප්‍රශ්වාසීමේ හිත පිහිටුවාගෙන ඉදිරියට භාවනා කෙලෙමි. එවිටම 11යි 15ට gediya ගැසූ නිසා මූල කර්මස්ථානයේ බිඳ වැටුනි. ඉදිරි පියවර සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සමග දීර්ඝායුෂ පතමි. මම බුරුමෙන් ගෙනාව gediya. ඒක තමයි බාධා කරලා තියෙන්නේ. ලංකාවෙන් අද කොස් gediyak කර දෙල් gediyak කර තිබ්බනම් ප්‍රශ්නයක් වෙන්නේ. මේ හැම දෙෙම බාධා. අයියෝ වෙනදා gediye තියා ඔලුවට ගැහුවත් තේරෙන්නේ නැහැ. භාවනා කරන නිසා ඔක තේරෙන්නේ. ඒ නිසා හිතන්නේ මේ භාවනාවේ ප්‍රතිඵලයක්. බාධාවක් කියලා ගන්න බෑ මේ භාවනා නිසායි මේ භාවනා මැදට ආපු නිසානේ gediye ලොකු දෙයක් වුනේ. ඉතින් හිතට නැහැනේ. ඒක භාවනාවේ ප්‍රතිඵල. ඉතින් මම කැඩෙනවා භාවනා කරනවා කියන පටන් අරගත්තොත් මම නෙවෙයි gediyak තිනාගෙන. අනේ මුන්දලාගේ භාවනාව. ඒ නිසා ඌව චෝදනා පත්‍රෝ ලියන්න යන්න එපා. ඒක කැඩුනා ඊට පස්සේ හදන්න පුළුවන්. අදාන යන එකයි තියෙන්නේ. මොකද කියන්නේ? අද ප්‍රශ්න ඉවරයි. අපි විනාඩි 20ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 40ක වෙලා තියෙනවා පරියංක භාවනා සමා වෙන්න සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි තුනට ඊයේ වගේම රැස් වෙනවා නැවතත් පරියංක භාවනාවට. කොහොම හරි ඊට වැඩිය යම් ප්‍රමාණයක දියුණුවක් පෙන්වනවා වාර්තාගත කිරීමේ මම හිතනවා ඊශානෝන තවත් උත්සාහ කරાવી තවත් හොඳට වාර්තා කරන බවට පත්කරනද අපි හෙටින් පස්සේ වෙනසක් බලාපොරොත්තු වෙමු ලියන රචනාවල පළවෙනි දවස් දෙකේ ටිකක් ඉවසලා කටයුතු කරන්න ඕනේ සීළු දිනාටම තෙරුවන් සරණයි